ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි නිවාසික උපාසක වහන්තුරු සම්බන්ධ කරන අපි නිසන්මණේ හැමදාම නැත්නම් නිචිපතාම බ්‍රහස්පතින්දා පවත්වන ධර්මදේශනට අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරුම දිනා වහන්සේලා tempත් වෙලා ධර්මකාරයුක්තෝ සාදුකාරය පාතු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අරූපස්සපි කෝ පොට්ටපාදත් භාව පටිපටිලාබස්ස පහනාය ධම්මං දේසේමි යතා පටිපන්නස්ස සංකිලේශිකා ධම්මා පහියන්ති වෝදානියා ධම්මා අ비වඩ්ඩිසanti පඤ්ඤා පාරිපූරින් වේපුල්ලත්තංච දිත්තේව ධම්මේ සයං අභිජ්ජා සච්චිකත්වා උපසම්පජ්ජ විහරස විහරිසාථාති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසන්වනේ මේ විදියට බ්‍රහස්පතින්දා රැස්වෙන හැම අවස්ථාවකම ධර්ම දේශනාවකට නැත්නම් විපස්සනාට බර ධර්ම දේශනාවට වෙලා ගන්න එක අපි කාලයක් කරගෙන ආපු චාරිත්‍රය හැම වෙලාවෙදි මේ ධර්ම දේශනාවල් පවත්වන දේශනාවලියක් විදියටයි දේශනා මාලාවක් විදියටයි ඉතින් සඳහා සරුවචනාංශ විසින් දේශනා කරන්න දීච්ච අපිට හොඳයි කියලා හිතෙන සූත්‍ර කොටසක් අරගෙන ඒ සූත්‍රයෙන් තමයි අපි දේශනාවලියට එදිනෙදා මාතෘකා සපයාගන්නේ ඒ සූත්‍ර විකාශය වෙන ආකාරයට අපි දේශනාවලිය දිගට පවත්වනවා ඉතින් මේ දිනවල අපි ඉදිරියෙන් තියාගත්තේ පොට්ටපාද කියන සූත්‍රය. ඒක දීර්ඝ සූත්‍රයක්. වෙන විදිහකට කියනවා නම් දීඝනිකායේ කියන සූත්‍ර පිටකයට ආйти මුල්ම පොතේ සංග්‍රහ වෙච්ච සූත්‍රයක්. ඉතින් සූත්‍ර පදනම් කරගත දේශනාවලිය අපි ඉන්නේ දැන් 23 වෙනි දේශනාව. අපි ගියේ පාර 22 තමයි පවත්තන් යෙදුනේ. ඒක සටහන් තබා ගැනීම වැරද්දක් නිසා අපි 30 කියලා කිව්වා. නමුත් අපි නිවැරදි කරගත්තා 22 කියලා. ඒ අනුව අද ඉන්නේ 23. අද අප්‍රේල් මාසේ 24 වෙනිදා කලියුග වර්ෂයෙන්. ඉතින් මේ පොට්ටපාද සූත්‍රය දීඝනිකායේ සංග්‍රහ වෙලා තියෙන මේ සූත්‍රය ප්‍රධාන වශයෙන්ම සංඥා ස්කන්ධය පිළිබඳව පුළුල් දැනුමක් එහෙම නැත්නම් විෂිතුරු දැනුමක් සපයන්න සමර්ථ වෙනවා. ඒ සංඥාවල තියෙන ගැඹීරත්වේ නැත්තම් විවිධ විෂමතාවය වගේ මේ සූත්‍රයත් බොහෝම දුරදිග ගිහිල්ලා තමයි ඒ සංඥා පිළිබඳව සරුවත් යනසේ පොට්ටපාද කියන පරිබ්‍රාජකයාට sannivedana කරලා දෙන්නේ. ඒකේ ඒ සූත්‍රයේම ජවනිකා රාශියකින් තමයි සම්පූර්ණ චිත්‍රය සම්පූර්ණ නාටකම නැත්නම් සම්පූර්ණ සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන්නේ. ඉතින් ඉස්ලාම ජවනිකාවේදී සරුවචනන්සේ පින්ඳ පාති වඩන ගමන් මේ පොට්ටපාද පරිබ්‍රාජකගේ ආශ්‍රමයට යනවා සුවද භාවයක් සටහන් කරමින්. එතනදී ඒ සරුවචන් වහන්සේ වැනි උත්තමයෙක් ඒ තමන් වහන්සේගේ ශාස්ත්‍ර තමන් ශාස්ත්‍රුන් වහන්සේ නොවුනත් පොට්ටපාද බොහෝම මංගලාව ගමනක් විදියට සලකලා චරවචනාංශයෙන් කාලයක් මත ආසාවෙන් බලහිට ප්‍රශ්නයක් අහනවා මේ ඇතර පොට්ටපාදික ප්‍රශ්නයක් නෙමෙයි පොට්ටපාද සම්බන්ධ වෙච්ච සම්මන්ත්‍රණයක සාකච්ඡා වෙච්ච ප්‍රශ්නයක් මේ අபிසඤ්ඤා නිරෝධය කියන්නේ මොකද්ද කියලා. ඉතින් අபிසඤ්ඤා නිරෝධයට පොට්ටපාද සම්බන්ධ වෙච්ච සම්මන්ත්‍රණයේදී විවිධ මත ඉදිරිපත් වෙනවා ඒ සියල්ලගේ සංග්‍රහාවක් සියල්ලගේ සම්පින්ඩනයක් පොට්ටපාද සරුවචනන්සේ ඉදිරිපත් කරනවා කරනකොටම කියනවා අපි විනිශ්චයකින් නෙවෙයි ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡාව સમાપ્ત කෙරුවේ මම මේ අහගත්ත ටිකයි අහුලාගත්ත ටිකයි මේ තියෙන්නේ මට එදත් ඒ සම්මන්ත්‍රණය පිටිපස්සේ ඉඳද්දී අදහසක් ආවනේ මේ සම්මන්ත්‍රණය සරුවචනන්සේත් හිටියානම් මේක නිමාවක් විනිශ්චයක් කෙලවරක් කරන්න තිබුණා නේද කියලා. ඉතින් එතෙන්දී සරුවචන් වහන්සේ පොට්ටපාද ඉදිරිපත් කරපු මත අනුව මේ සංඥාව කියලා කියන්නේ අ හේතු අප්‍රත්‍යයෙන් පටන් ගන්න දෙයක්. එහෙනම් හේතුවක් <clears throat> දැනගන්න පුළුවන් කිසිම හේතුවක් නැතුව ප්‍රත්‍යක් නැතුව හට ගන්න අයාල යන දෙයක් කියන මතය මුලින්ම ප්‍රතික්ෂේප කරනවා. ඒක තමයි අපි ගිය පාර අපේ ධර්ම සාකච්ඡා දිසෙන සුරාදා ගත්ත සාමාන්‍ය ඵල සූත්‍රයේ මක්ඛලි ගෝසාල වාදයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ සියල්ල ලෝකෙ සිද්ධ වෙන්නේ අ හේතු අප්‍රත්‍යයෙන් ඒක නිසා කිසි කෙනෙක් සදාචාරාත්මක වගවීමක් අවශ්‍ය නැහැ සදාචාරාත්මක වග වෙන්න ඕනේ තමන් කරපු දේ තමන්ට බලපානවා නම් නමුත් මේ ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ තමන් කරන කියන දේවල් අඩුව නෙවෙයි කිසිම හේතුවක් නැතුව අ හේතුකෝ අප්‍රත්‍යයෙන් අහසින් ඉන්නාසේ කියන අදහස තමයි පළවෙනිම පළවෙනි ඒක මක්ඛලි ගෝසාල වාදය කියලා තමයි අපේ ත්‍රිපිටකයේ ථේරවාදයේ පිළි අරගෙන තියෙන්නේ. ඒක පොට්ට සරල භාෂාවෙන් කියනවා. ඉතින්දි මතුවෙච්ච එක මතයක් තමයි ස්වාමීන් වහන්සේ මේ සංඥාව ඉඳපු ගාම මනුස්සයරිනවා කොහෙන් එනවද දන්නේ <clears throat> ඉඳපු ගාම වෙනේකින් ප්‍රතිස්ථාපන වෙනවා තිබුණ එක කොහෙ ගියාද දන්නේ ඒ නිසා මේක හේතු ප්‍රත්‍යයෙන් තොරයි කියන එක තමයි පළවෙනි මතය. ඒක සර්වචාන්ස කියනවා මුලින්ම අයින් කරන්න කියලා. ඒක ලෝකේ නාස්තිකම වාදේ කිසි කෙනෙක් කිසිම වගවීමකට එන එකක් නැති වාදයක්. සදාචාරික ඉදිරිය නොතබන වාදයක්. ඒක නිසා කිසිම සදාචාරත්ව වගවීමක් ඇති හැදියාවක් ගැන කතා කරන කෙනෙකුට එවැනි වාදයකට එන්න බෑ කියලා. ඊට පස්සේ පුට්ටපාද එදා පැවතිච්ච සම්මන්ත්‍රණයේ සම්පින්ඩන ඉදිරිපත් කරාට පේන්න තියෙනවා පුට්ටපාද අහුවෙලා තිබුණේ සංඥාවයි ආත්මයයි දෙකම එකයි කියන අදහසේ. ඉතින් ඒක දෙවෙනි මතේ එදා සම්මන්ත්‍රණයේ. නමුත් පුට්ටපාද සරුවච්චන් වහන්සේ වෙහෙසවන්නේ ප්‍රශ්න කරන්නේ මෙන්න මේ මතයට. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ආත්මේ සංඥාව දෙක එකද ආත්මේ සහ සංඥා දෙකක්ද කියන එක. අපි පොඩ්ඩකට යන් එදා පැවති සම්මන්ත්‍රණේ මත හතර ඉදිරිපත් කරන්න ඉදිරිපත් කළා පේනවා මෙතෙන් ආයේ. දෙවෙනි මතය තමයි සංඥාව සාත්මිකයි කියන එක. තුන්වෙනි මතය තමයි මේ සංඥාව කෙනෙකුගේ හිතට බලවත් අභිඥා සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් විසින් ඇතුල් කරනවා. ඇතුල් කරනකොට ඒ පුද්ගලයා සංජීව වෙනවා. ඒ බලවත් ශ්‍රමණ බ්‍රාහ්මණය අභිඥා බලෙන් වයින් කරනවා අයින් කරපුවාම විසංජ වෙනවා කියලා තුන්වෙනි මතය. හතරවෙනි මතය තමයි සර්බලධාරී දිව්‍යන් වහන්සේ බ්‍රහ්මියෝ සහ බලවත් දිවිවරු කෙනෙකු කෙනෙකුගේ හිත වලට සංඥා ඇතුල් කරනවා. ඇතුල් කරපුවාම ඒ ඇත්තෝ සංජී වෙනවා. ඒ දිවිවරු සර්බලධාරී ඇත්තෝ බ්‍රහ්මයෝ මේ සංඥාව අයින් කරනවා. අයින් කරපුවා ඇත්තෝ විසංජ වෙනවා. මේක තමයි හතරවෙනි මතය. ඉතින් මේ හතරෙන් පොට්ටපාද පටලවාගෙන තිබුණේ මේ සංඥාව සහ ආත්මය එකයි කියන එක. ඉතින් ਸਰවචනාංශයෙන් අහනකොට ਸਰවචනාංශේ ඒකාන්ත උත්තරයක් දෙන්නේ නැහැ. අද කාලේ ඉන්න පඬිතික් ඥානන් කියාවි සංඥාව සහ ආත්මය කියන එක දෙකක් කියලා ਸਰවචනාංශේ ඒ තරමටම මේ පටලවාගන්නේ මේක ආත්මවාදයක් කියන්න යන්නෙත් නැහැ ਸਰවචන අනාත්මවාදයක් කියන්නෙත් නැහැ ඊට පස්සේ ਸਰවචනාංශේ පොට්ටපාදගෙන් ප්‍රශ්න කරනවා හොඳයි පොට්ටපාද මම උත්තර දෙන්න ඉස්සලා කියාපංකෝ බලන්න මොකද්ද ආත්මය කියන්නේ කියලා. එතකොට පොට්ටපාදේ එයාගේ ආත්මවාදය නැත්නම් එයා ආත්මය කියලා පිටිපත් ඉදිරිපත් කරගත්ත ඒක ඉදිරිපත් කරනවා ඕලාරික අත්භාවයේ කබලිකාර ආහාර ආහාර ගන්න මේ රූපී ආත්මය තමයි සංස ආත්මය කියන්නේ කියලා. ඒතර බුදුහාරු බොහොම ප්‍රවේශයෙන් සඳහන් කරනවා උඹ කියන විදිහට ආත්මය ඕලාරික නම් කබලිකාර කන ආහාර කන ආත්මේ නම් ශරීරේ නම් ඒක කියන්නේ වෙන එකක් පොට්ටපාද සංඥාව කියන්නේ වෙන එකක් කෙසේ නමුත් මේ සංඥාව අඤ්ඤාව සංඥා උපජ්ජಂತಿ අඤ්ඤාව සංඥා නිරුද්ධಂತಿ මේ උපදින සංඥාව මැරෙනකන් තියෙන්නෙත් නෑ ඒක පෙරෙනවා ඉතින් එහුවේගේ සංඥාවත් එක මොන ආත්මයක්ද කියලා නොකිය නැතක සංඥාව ආත්මය කියලා කියන්නේ එක දිගට පවතින සදාකාලික නিত্য සුඛ සුබ දෙයක් නමුත් සරුවත්යන් සඳහන් කරන පොට්ටපාද මේ සංඥාව ඉපදිලා මැරෙන්නට යන ටිකට එක චිත්තක්ෂණයේ ඇතුළතත් පරිපරිණාමයටපත් වෙනවා කියන එක කියනවා. එතකොට පොට්ටපාද අඩියක් පිටිපස්සට කියනවා ස්වාමීන් වහන්සේ ඕලාරික ආත්ම භාවය නෙවෙයි මම හිතනවා මනෝමය ආත්ම භාවයයි මනෝමය දෙයක් ආත්මය කියලා කියන්නේ සබ්බංග පච්චංග සමන්නාගත රූපී දෙයක් කියලා. ඒ කියන්නේ ඕලාරික ආත්ම භාවයට වැඩි ඇතුළෙන් තියෙන සූක්ෂම ශරීරයක් ගැන. ඒ ਸਰුවචනාංශ කියනවා මා පොට්ටපාද උඹ ආත්මේ වර්ණගන්නේ මනෝමය දෙයක් විදියට න සබ්බංග පච්චංග සමන්නාගත රූපී ධර්මයක් විදියට න රූපේ හේවණලක් විදියට න ඒක සංඥා වෙන්නත් බෑ මොකද උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ මැරණකන් තරම්ව සංඥාව ඉන්නේ නෑ ඒක නිසා මනෝමය ආත්ම වෙන එකක් සංඥා වෙන එකක් කියලා. එතකොට පොට්ටපාද ආයසරයක් වමාරලා කනවා නෑ සංස ඕලාරික එකක් නෙවෙයි මනෝමය එකක් නෙවෙයි අරූපී ආත්ම භාවයක් මම මේ කතා කරන්නේ ඒක රූප ධර්ම වලින් තොර එකක් අරූපී අරූපී දෙයක් මනෝමය දෙයක් ඊට පස්සේ බුදුහාරු කියනවා පොට්ටපාද උඹ කියන විදිහට ආත්මය අරූපී වුණත් රූප ධර්ම වලින් තොර දෙයක් වුණත් සංඥාවයි ආත්මයයි දෙක වෙනස් උඹයි කියන එක වෙනස් සංඥාව මේ වගේ නම් පට බඳින්න තරම් ලේබල් ගන්න තරම් අඳුරා ගන්න තරම් ස්ථිරව සාක්කුවේ දාගෙන තියන තරම් කරඩුවක තියලා වඳින්න තරම් කාලයක් පවතින දෙයක් නෙවෙයි බොහොම වෙනස් වෙන දෙයක් කියලා. ඉතින් ඊට පස්සේ පොට්ටපාද බගෑවිලා ආනෝ සාංශ මං වගේ මොට්ටේකට මං වගේ අමනේකට ওই වචන ටික මම දාන්නේ පොතේ නෑ. මේ සංඥා සහ ආත්මය දෙක අඳුර ගන්න බැරි එක බුදුහාම කියලා බෑ. ඔබ මේ තරම්ම මිත්‍යා දෘෂ්ටිකයි අදාගෙන ඉන්න මිත්‍යා දෘෂ්ටික මත ප්‍රචාරය කරන්න මිත්‍යා දෘෂ්ටිය ඒ නිසා අඹෝගේ කෙනෙකුට කවදාකවත් මේ සංඥා සහ ආත්මය කියන දෙක පටලවිලි අරගන්න බෑ. ඒක අවුලක්මයි කියලා. ඊට පස්සේ පොට්ටපාද තවදුරටත් එනම් කියන එක පැත්තක දාමු. ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ සදාකාලිකද මරණින් මත්තේ ඉන්නවද නැද්ද ලෝකේ ශාස්ත්‍රතද අශාස්ත්‍රතද ආදි වශයෙන් දීර්ඝ ප්‍රශ්න රාශියක් අහනවා. සර්වඥන්සේ සියල්ලටම ප්‍රතික්ෂේපේ පළ කරනවා. ඒවා සාකච්ඡාවටවත් ගන්නේ නැහැ. ඒ මොකද ඒවා එක පැත්තකින් මිත්‍යා දෘෂ්ටියක් මත පිහිටලා තියෙන නමුත් ඒක භ්‍රමචාරීකට යොමු කරන්නේ නැහැ. කිසි කෙනෙක් සදාචාරයට යොමු කරන්නේ නැති නිසායි කියලා ඒ අවස්ථා දෙකකින් පොට්ටපාද පස්සෙන් පස්සට යනවා. දැන් මේක සිද්ධ වෙන්නේ මේ පොට්ටපාදගේ ආරාමයේ. ඉතින් මේ වෙනකොට සරුවචනංශික පින්නපාත වෙලා හරි නිසා ආසනෙ නැගිටලා සරුවචනංශේ වැඩියට පස්සේ පොට්ටපාදගේ ගෝලියෝ ටික කටු වලින් අනින්නා වගේ හෙල්ලෙන් අනින්නා වගේ පොට්ටපාද වට කරගෙන ගහනවා මේ කොහොද යන සාස්තුන් වහන්සේ නමක් කියන ඔක්කොටම එහි එහි කියනද උඹ ඉන්නේ උඹ අපේ නායකයා නේද? කොහොමද වාදයක් කරන්න ඕනේ? උඹේ මතේ උඹ ගහපා දෙන්න එපාද? එක්කොටම එහි එහි කියනවා නේද? නිකම්ම නිකන් අපි ඉදිරියට අපිත් පරද්දලා මතයත් පරද්දලා ස්ථාණ්ඩත් නරක වැඩක් නේද කරේ කියලා මේ පොට්ටපාද කෙනෙහිලි වචන කතා කරනවා. ඉතින් පොට්ටපාද කියනවා මිනිස්සු මේ බුදුහාර කියන්නේ ඇත්ත නම් ආය මොනවද වාදනා ගන්න. ඉතින් බුදුහාර කියන එක ඇත්තනේ. මට තේරෙන්නේ ඒක ඇත්ත වගේ කියලා. ඉතින් ඒකට ඔන්න සාස්ත්‍රුන් වහන්සේ සහ ගෝලිය අතර විශාල අර රැල්ල ඊගාවට යනවා බුදුහාමුදුර සහ පොට්ටපාද අතර නෙවෙයි දැන් යන්නේ රැල්ල මේ පොට්ටපාද සහ ගෝලිය අතර. දවස් දෙක තුනක් ඒ කියන්නේ මේක ස්ථානයේ අවුලක් ඇති වෙලා තියෙනවා. දවස් තුනකට පස්සේ පොට්ටපාදට හත් සාරිපුත්ත කියන තමගේ ගෝලයා කතා කරලා කියනවා මේක ඉවරක් කරගන්න ඕනේ සරුවචනසේ දහොඳ ලස්සන මාසුකා පටන් ගත්තී ආපහු යන් කිය. ඉහිලිවර වෙලා නැවතත් සරුවචනසට වැඳලා ඔන්න ජවනිකාව දෙවෙනි ජවනිකාව චිත්‍රපටි දෙවෙනි අවස්ථාව පටන් ගන්නවා. පටන් ගත්තට පස්සේ පුට්ටපාදාන ඔබ වහන්සේ මේ ආත්මේ සහ සංඥාව දෙක ගලපන වැඩෙත් yaadena විදියක් නෑ ඒක නිත්‍ය උත්තරයක් දෙන්නේ නෑ මගෙන්ම කට උත්තර අරගෙන මම කියන දේ නෑ කියන එක කියනවා එහෙනම් මේ අභ්‍යගත වස්තු 10ක් ප්‍රශ්න අහනකොට ඉුවයිත් බෑ කියනවා මේ ඔබ වහන්සේ වගේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා කරපන් කියලා අහවල් දේ කියලා මතයක් ප්‍රකාශ කරන දෙයක් තියෙනවා. දාස්තිකයක් තියෙනවද? කළ යුත්තක් තියෙනවද කියලා. ඒක බුදුරජාණන් කියනවා මම ආවේ මේ ලෝකෙට මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නයි. ඒක භ්‍රමචරියකට උමු වෙනවා. විසුද්ධියකට උමු වෙනවා. මම කරන දේ මට පැහැදිලි වගේ කියන්න පුළුවන්. ඔය වගේ නිකම් මේ කෙස් පැලන තර්ක නෙවෙයි ගන්න. ඊට පස්සේ සර්වඥාන්සේ අවස්ථාව ගන්නවා. පොට්ටපාදට මේ චතුරාර්ය සත්‍ය මේ දුක කියන්නේ මේ ලෝකේ පවතින මේ අසහනය මේ ලෝකේ මේ පවතින ආතතිය මේ දවන තවන ගති. ඉතින් දවන තවන ගති මගහරවන්න නිකන් වාදපටලවාගෙන නිකන් සම්මන්ත්‍රණ පවත්තලා වැඩක් නෑ. මේක මොන જાතිකටකක් පිළලා තරින්න පුළුවන් දෙයක් නෑ. ඒක පිළිගනි. දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය විදිහට පිළිගනි. ඒක පිළිගන්න පන්න කොන්ද පන්න නැති නිසා ඔය දුක නැති කරන්න අපි විවිධ සුඛෝපභෝගී දේවල් හොයනවා මත හොයනවා නානා ප්‍රදේවල් කරන්නේ එක්ක දුක අවල අවඥාවට ලක් කරලා පුංචි කළ තල කරලා නැත්තම් කෙලිම මූණ දෙන්න බැරි කොන්දපන් නැතිකමට. ආත්ම ශක්තියක් නැතිවට. ඒ වෙනුවට දුක්ඛ සත්‍ය පිළිගන්නවා කියලා කියන්නේ නෝන්ජල්කමක් නෙවෙයි. දුක්ඛ සත්‍ය පිළිගන්නවා කියලා කියන්නේ බය අදුකමක් නෙවෙයි. ඒක ඥාණයෙන් කළ යුත්තක්. ඒ මොකද දුක ඇතිලා තියෙන උඹේම තණ්හාව නිසා. ඒක නිසා මම කවදා හරි දැක්කොත් මේ දුක කවුරුත් නැත්තල් පප්පාවිලා මේසෙකට සෙල්ලම් බඩු දාලා යන්න වගේ උඹට දීලා ගියේ කන්නේ නෙවෙයි උඹේම තෘෂ්ණාව නිසා ඇති කරගෙන තියෙන්නේ. ඒ දුක දුක නම් හේතුවත් උඹ නම් මේ තා දුකක් ඇති වෙන දේ පිළිගෙන ඒකට හේතුව ඇතුළත දෙයක් මිසක් මේ ආණ්ඩුව හොඳ නැති නිසාවත් වැස්ස වයින් නිසාවත් ජාත්‍යන්තර බලපෑම නිසාවත් කියලා නිකන් බාහිරේ කරුණු හැන්න යන්න එපා දුකට හේතුව ඇතුළතමයි ළඟ තියෙන හේතුව තණ්හාව ඈත තියෙන හේතුව අවිද්‍යාව ඔය දෙක දන්නේ නැති නිසායි ඔබ මේ දුක දෙනවට කතරගම දෙයියෝ පිටිපස්සේ යන්නේ සෙත් කවි කියන්නේ අනුන්ට වස් කවි කියන්නේ මේ සේරම කරන්නේ මේ Taman නිසාම දුක ඇති වෙන බව දන්නේ නැති නිසායි හේතුව දන්නේ නැති නිසා නිසා මම දෙවණියට කියනවා උඹට ඔය දුකට බාහිරේ නෑ දෙවන්නේක් නෑ උඹමයි. ඊට පස්සේ දරුවචන්සේ සඳහන් කරනවා මේ දුක නැති කිරීමක් මෙලොව වශයෙන්ම මම පෙන්ලා දෙනවා. මරණයන් මත්තේ නෙවෙයි. වෙන සාස්ත්‍රුණ වාචේ කෙනෙක් දෙන ආශිර්වාදයක්වත් නෙවෙයි. මොහොදු ප්‍රාර්ථනාවක් විතරක් උඹ රවට්ටන දේශපාලනඥයෝ දෙන පොරොන්දුකුත් නෙවෙයි. මේ ජීවිතේම Nirodhe සාක්ෂාත් කරන්න පුළුවන්. සාක්ෂාත් කරලා පස්සේ උඹට තේරෙයි මෙතෙක් ගත කරපු අමන ජීවිතේ හැටි. අවිධිමත් ජීවිතේ හැටි අසත්‍යමත් ජීවිතේ හැටි අප්‍රමාද ජීවිතේ හැටි ඊට පස්සේ ඔබ ඔන්න මධ්‍යම ප්‍රතිපදා තේරුම් ගනි ඊට පස්සේ ඔබ ජීවන රටාව සකස් කරගනි අර කියන Nirodhaය ප්‍රකට වෙන තාලෙට ඒකට Nirodhagamin ප්‍රතිපදාව කියනවා ඉතින් මේක කියනකොට මිනිහුර කරලා බලන්න හිතෙනවානේ මේක කියනකොට කරලා බලන්න හිතෙනවා මේක කුසල ඡන්දය කියන්නේ මේක භ්‍රමචර්ය කියන්නේ මට තියෙනවා ඒ නිසා මේ ලෝකෙට පැමිණීමේ මානයට දික්කේ යුතු යමක් මේ චතුරාර්ය සත්‍ය කියලා ඊට පස්සේ බුදුජානනාංශේ අර පොට්ටපාද දීපු වචන දිගේම පොට්ටපාද සඳහන් කරනවා පොට්ටපාද මමත් මේ ආත්ම භාව තුනක් ගැන කතා කරනවා. උඹෝ කියප එකම තමයි. මමත් ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභයක් ගැන කතා කරනවා. මමත් මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයක් ගැන කතා කරනවා. මමත් අරූපී ආත්ම භාව ප්‍රතිලාභයක් ගැන කතා කරනවා. මේ තුනම ඌණියමක්වත් කරදරයක්වත් වදයක්වත් සාපයක්වත් නෙමෙයි ප්‍රතිලාභ මේවා පෙර පිනට හම්බ වෙච්ච දේවල්. මනුස්සකම හම්බ වුණත් ඕලාරික මනුස්සකම හම්බ වුණත් නදකින් ඔබ තමන් කාලකන්ණියක් කියන්න වටින්නේ නැහැ. උඹ අපායේ ඉපදුනා නම්, තිරිසන් ලෝකේ ඉපදුනා නම්, പ്രേත ලෝකේ ඉපදුනා නම්, යක්ෂනිකායේ ඉපදුනා නම් උඹට මේ වදයක් අහන්නවත් බුදුන් දකින්නවත් හම්බ වෙන්නේ. උඹ මේ මනුස්සාත්ම භාවයේ හම්බ වෙලා. ඊ අත්ත් භාවයේ ප්‍රතිලාභයක් කියලා සලකන්න දන්නේ නැත්නම් උඹට කවදාකවත් බණ භාවනා කරන්න බෑ. උඹ තමන්ට සාප කරගන්න. අත්තිකිලමත අනියෝගයට වැටිච්ච ලෝකේ කටුකොහලක් කරගත්ත නිකම්ම නිකං මේ දුස්චරිතවාදීක් වෙනවා නැත්තම් දුක් සර ජීවිතයක් ගත කරන එක වෙනවා ඒ නිසා ඕලාරික ආත්මභාව ප්‍රතිලාභය මම පිළිගන්නවා නමුත් මේ ඕලාරික ආත්මභාව ප්‍රතිලාභේ මම වර්ණගන්නේ ඒක ප්‍රහාණය පිණිසයි නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ අපිට හැම්බෙච්ච මේ රූපකය බත් කාලා පතින් කොමියම් පොඟවලා තියාගෙන මේ කය ඒ කාන්තේම පිනක් පෙරකල පිනක් ඒකට දුක්නදකින් කියන්න එපා ඒ වගේම තවත් එවැනි ආත්ම භාවයක් ලැබුවා තව මිනිස්සෙක් පහත් කළා සලකන්නත් එපා උඹටත් නෑ අයිතිවාසිකමක් ඔබේ ආත්මය ගැන පහත් කළා සලකන්න උඹටත් නෑ අයිතිවාසිකම තවත් මිනිස්සෙකුට විනිශ්චයක් කරන්න දඬුවමක් දෙන්න ඒකත් ප්‍රතිලාභයක් නමුත් මේ ප්‍රතිලාභය නෙවෙයි අවසාන ඵලය මේ ප්‍රතිලාභය මේ ගමනට අතුදවක් විතරයි. මේක හොඳට වරණගලා හොඳට තේරුම් අරගෙන මේක අතහැරපන්. ඒක හරියට කියනවා නම් උරගෙක් හැදෙනකොට ඌ ඊගාව වර්ධනයේ සටහන් කරමින් පිට තියෙන හැම හලලා දාන. මෙතෙක් කල තමයි ප්‍රයෝජන ගත්තේ හැම හැව හලලා දානවා. හලලා දැම්මට පස්සේ කෑල්ලක්වත් ඇඟේ ඇලවිලා තිනට ඌ කැමති නැහැ. හලපු හැවේ කෑල්ලක්වත් ඇල්ලලා තිනවනම් ඒක බයිස විල්ලියක් Javaකේ සර්පයාට ඒ උරගාට යා ගස් හස්සේ ගිහිල්ලා මුල් හස්සේ ගිහිල්ලා අර ඔක්කොම ගලවලා දානවා. ඒ වාගේ මේ පිටම තියෙන ලෙල්ල අපේ ඥානේ පිටම තියෙන ලෙල්ල ඕලාරික අත්බහ පටලාභය කියලා කියන්නේ ඉඳුරම් පිනවීමටයි. මේ ඉඳුරම් පිනවීම අවශ්‍යයි. ඉඳුරම් පිනවීම ආස්වාදේ අවශ්‍යයි මනුෂ්‍ය ජීවිතයකට. නමුත් ආදීනව දැක ගන්නාත් එක් ආදීනව දැක්කට පස්සේ ඒකේ නිසරණේ තියෙන්න ඕනේ. ආස්වාද ආදීනව නිසරණ දැනගන්න ඕනේ. ඉතින් ඒක ආස්වාදයේ දන්නේ නැතු ලද්දාපට හිඟා කන ලද්දාපටන් කුෂ්ඨ රෝගයෙන් පෙළෙන ලද්දාපටන් ආදුර රෝගයෙන් පෙළෙන ලද්දාපටන් අංශභාගයෙන් පෙළෙන මනුස්සයාට භාවනාවක් බණක් කරගන්න මධ්‍යස්ථ මනසක් නැහැ. එයාට ඕලාරික ආත්ම වාපටලාවේ පූර්ණත්වයක් නැහැ. නමුත් පූර්ණත්වයේ තියෙන උඹ දැන් ඕක හොඳ හැටි තේරුම් ගන්න ඕක පිනක් ඕක නිකන් අහම්බෙට වෙච්ච එකක් නෙවෙයි. පිනක් හැබැයි ඔයක ආත්ම භාවයේ තියෙන කෙනාට ඔයිට වැඩිය ගැඹුරින් තියෙන මනෝමය ආත්ම භාවයට යන්න පුළුවන්. ඒ සඳහා මේ ඉඳුරම් පිනවීමම පංචේන්ද්‍රිය සතපවීමම නීවරණයන් වල ඇලි ගලි වාසයම නොවන වෙන தත්වයක් මනසේ තියෙනවා සංඥාවේ තියෙනවා. ඒක තමයි නීවරණයන්ගෙන් තොර රූපී ධර්මයක් එක්ක සමවැදිලා ගත කරන මේ රූප ධානා හතර එහෙම නැත්නම් සමතේ එහෙම නැත්නම් භාවනාව. එහෙම නැත්නම් සමාධිය. අනේ සමාධියට ගියාට පස්සේ උඹට තේරෙනවා අයියෝ මෙච්චර කල් පැයට මහන්සිලා අමුඩ ගන්න දාඩි දාන නල්ලේ රලි පිය පියා ඕ ටයිම් කර කර හම්බ කරලා ගත්ත සැප මුල්ලේ මේ විවේකයේ තුල මේ මේ නීවරණ ධර්ම අයින් වුණාට පස්සේ තියෙන සැප අම්මට අපටවත් දෙන්න බැරි જાති එකක්. ඉතින් මුළු ජීවිතේම පැය 24 වෙනි සුමාන දවස් 7 මාසේ දවස් 30 අවුරුදු දවස් 365ම අර ඉඳුරම් පිරිමෙට කඹරන උඹ කවදද මේ මනෝමය ආත්ම භාවයක් ගැන හිතන්නේ? එනතන හොඳ දේ ඉන්න උඹ කවද වඩා හොඳ දෙයක් ගැන හිතන්නේ? වඩා හොඳ දෙයක් ගැන හිතන එකත් ආධ්‍යාත්මයක්. ආගමක්. නෝ හිතන ඔක්කොම හම්බ වෙන්නේ ඒකට වෙනම ශිල්පයක් තියෙනවා. ඒ ලෝකේ සාමාන්‍යයෙන් ලාභ සත්කාර සම්මාන සිලෝක අතින් කොච්චර දක්ෂ වුණත් මනෝමය ආත්මභාවය උපදීමට ඒක ඒකාන්තයෙන් පිටිවහලක් වෙන්නේ නැහැ. අනිත් පැත්තට යන්න පුළුවන්. ඒ නිසාම වෙනම ශිල්ප ක්‍රමයක් ඉගෙන ගන්න ඕනේ. ජීවන රටාවක් ඉගෙන ගන්න ඕනේ. වෙනම කරුකටයුතු පිරිසක් ඕනේ. වෙනම පරිසරයක් ඕනේ. මේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභය ලබා ගන්න ඒ සඳහා නීවරණ ධර්ම ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විතක්ක ਵਿਚාර පීතිසුඛ එකක් ගතා වශයෙන් දැනට ප්‍රසිද්ධව පවතිනා වූ මේ ධානාංග උපයාසපය වාසය කරන්න. ඒ ඒ වෙනසයි තඩමාරුව සඳහා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය පහක් ඕන කරනවා. ආනෙකින් ඔබ කවදා හරි ගොඩ આવොත් නිවන ධර්ම නැති මේ ධානාංග සහිත සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආපු වෙලාවට ඔන්න මනෝමය ආත්ම භාවයේ ඔබ අත්දකිනවා එතකොට නිරාමිෂ සුඛයක් කියලා එකට කියන්නේ ඒ නිරාමිෂ සුඛය මේ කාම ලෝකේ ඉන්න කාටවත් හිතා ගන්නවත් බෑ ඒ තරම්ම ඒක පිරිච්ච ගතියක් තියෙනවා, සම්පත්‍ති කර ගතියක් තියෙනවා. එතන ඊතර අස්පනා අපිට දකින්න පුළුවන් දෙයක්. ඉතින් කාටවත් හොරකම් කරන්නත් බෑ. කාටවත් ඊර්ෂ්‍යා කරන්නත් බෑ. කවුරුත් පරද්දලත් නෙවෙයි ජය ගන්න. ඒක නිතරංග ජය. ඒක ශිල්පෙන් ගන්න දෙයක්. ඒක ඒ නිසා බලනකොට ඕලාරික ආත්ම භාව පැටලාපෙට වැඩි ඇසියුම් වැඩි වටිනවා. වැඩි ආධ්‍යාත්මිකයි. වැඩි ආගමිකයි. හැබැයි ශිල්පෙන්ම ගන්න ඕනේ. නමුත් බුදුරජාණන් දේශනා කරන ධම්මයේ පෙන්නන මේ මනෝමය ආත්ම භාවයේ ගෙදර ගිහිල්ලා පෙට්ටකම තැම්පත් කරලා යතුරුලාලා වැඳ වැඳ ඉන්න නෙවෙයි මම කතා කරන්නේ ඕක ප්‍රතිස්ථාප කරන්නයි. දුරුවන් කරන්නයි. ප්‍රහාණය වෙනස මම මේ කතා කරන්නේ. ඒක නිසා මේකට බහින්න ලොකු කුසල ඡන්දයක් ඕන. මේක උපයන්න ලොකු කැපකිරීමක් ඕන. ලොකු ශිල්පයක් ඕන. ලොකු ප්‍රති ප්‍රතිපදාවක් ඕන. නමුත් මේක ලැබුණාට පස්සේ උදේ පාන්දර හෙල්ල කුණුකඩ පෙඩක් වගේ ඔක අතාරින්න ඕනේ. අතහැරියේ නැත්තම් උඹ එතන අහු වෙනවා. එතකොට උඹ ඕනෝක ආත්මය කරගන්න හදනවා සංඥාවක් කරගන්න හදනවා ස්ථිර කරගන්න හදනවා නිත්‍ය සංඥා කරන්න හදන නිසා ඔය මනෝමය ආත්මිතාව ප්‍රතිලාභයක් ප්‍රතිලාභයක් ලාභයක් නමුත් ඒක ප්‍රහාණය පිණිසයි අර ගිය දවසේ හැවාරින්න යම් ආකාරයකට උරගයා යටින් තියෙන හැව උදව් කරාද ටික කාලයක් ගිය පස්සේ ඒක ගෙවිලා ඒක විශ්කොල්ල දානවා ඊගාවට එන හැවේ එතකොට අර පළවෙනි හැවට කරා වගේ මේ මෙතෙක් කල රකපු හැව සම්පූර්ණයෙන් ගලවලා දාලා කෑල්ලක්වත් ඇඟේ නැති වෙන විදිහට උලනවා පිටකොන්ද ගස්වල මුල්වල ඒ වාගේ තමයි මේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයත් මනාකොට උපයන්න ඕනේ. එහෙම නැත්නම් මේ සමතය විපස්සනා සමාධියක් වෙන්න පුළුවන් සමත සමාධියක් වෙන්න පුළුවන්. ඉතින් සමත යානිකත්ව කියන මේක ඒකාන්තයෙන්ම රූප ධාන හතර කියලා විපස්සනා ගුරු උරුතාන කළ තිනවා ඒ හතරෙම කෘත්‍ය සිද්ධ වෙනවා නම් ඒ පට්ටම් තානාන්තර නම්බුනාම නැති උනට කමන්නේ. කෘත්‍ය සිප්ප සම්පාදනය වෙනවා නම් ඒක මනෝමය ආත්මභාවය ප්‍රතිලාභය දැනගෙන ප්‍රහාණය කිරීමක් කිය. ඒක අපි දැනට පාවිච්චි කරන වචනෙන් කියන්න පුළුවන්. අපි ආස්වාස ප්‍රසවාසය රූපී අරමුණ එහෙම නැත්නම් රූප කර්මස්ථානය ප්‍රයෝගී කරගෙන ඒකට වාංගු වෙලා නීවර ධර්ම ටික ප්‍රහාණය කරපුවාම ප්‍රහාණය වුණොත් ඒ ආනාපානෙ හිත හොඳට බහගෙන নিমগ্ন වෙලා ඒ নিমগ্ন වීමේ ශක්තියෙන් නීවරණ ප්‍රහාණය වුණොත් මේ ආනාපානෙ වටිනාකමක් තියෙනවා. ඒක අර විශාල ගලක් පෙරලන්න පොඩි ගලක් අඩේට ගත්තා වගේ. නමුත් මේ ආනාපානය හරිනම් නැත්නම් භාවනා ක්‍රමය හරිනම් ධානයෙන් ඉහළට යන්න යන්න මේ ආනාපානෙ එන්නේ එන්නේ සිවුම් වල ඒක අයින් වෙලා යනවා. ඉතින් මේ ධානයට ආශා කරන කෙනෙක් නම් උදව් වෙච්ච ආනාපානය gedara ගිහිල්ලා තියාගෙන කරඬුක තැම්පත් කරලා වඳින්න කැමති කෙනෙක් නම් මේ මේ ආනාපානෙ සිුම් වෙනකොට හිඳාඩි දාන. බය වෙනවා. ක්ලාන්ත වෙනවා. මෙච්චර අමාරුවෙන් අර නීවරණයින් කරන තරම් විශාල කෘත්‍යයකට සේවයකට සේවයේ යොද වෙච්ච උදව් කළා වූ මේ ආනාපානෙ ගෙවෙනවායි කියලා. නමුත් සමත භාවනා කරත් විපස්සනා භාවනා කරත් හොඳට සූදානම් වෙලා ගියොත් එවනත සුත්තමේ ඥාන ඇති කෙනාට තමන්ගේම පරණ අත්දැකීමට සාපේක්ෂව මේ උෂ්ම ක්‍රමයෙන් ගෙවන් වෙන හැටි ඒ ගැන අඩදබර කරන්නේ නැතුව ඒකට අභියෝග කරන්නේ නැතුව මේ ගෙවි යෑම ප්‍රතිපදාවේ මහෝගු මහාගු ප්‍රතිපලයක් බව සලකලා ඒ ගෙවි යෑම මගේ දාන පාරමිතාවක් කියලා හිතාගෙන මගේ ශීල පාරමිතාවක් කියලා හිතාන අදිෂ්ඨාන පාරමිතාවක් කියලා දස පාරමිතා වශයෙන් මේ ගෙවිගෙන යන ආනාපානට අනුග්‍රහ කළොත් දවසකට එනවා මේ සියලු ආස්වාද ප්‍රසන්න රූප කර්මස්ථානයේ ගිවිලා ඒත් සතිය පවතින. ඉතින් එතකොට මේ ගැන පශ්චාත්තාප වෙන එකන අඬාව ගන්න පටන් අර ගන්නවා නැගිටලා දුවනවා දැන් මම මොකද කරන්න ඕනේ කියලා අහනවා මේ වෙලාවේ මුද්දානුසතිය කිරුවොත් නරකද කියලා අහනවා নানা ආකාර දේවල් අර පෑදිදියට බොරදියේ දා ගන්න හදනවා. නමුත් මේ භාවනායි දියුණුවක් නැත්නම් සරුවචනසගේ ඉගැන්වීමේ ඉදිරි ගමනක් හොඳින් වඩා හොඳට යෑමක් බලාපොරොත්තු වෙනවා නම් තාම මේ ඉන්නේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභේ මේ රූප ද්‍රව්‍ය නැත්නම් මේ ආශ්වාස ප්‍රශ්වාස වායෝ ධාතුව සම්පූර්ණ ගෙවුනට පස්සේ දැන් සතිය ගොඩ වෙනවා අරූපී ආත්ම භාවයෙන්. ඒ නැත්නම් අරූපී ධානවලට ඒ අරූපී ධානවලට ගියාට පස්සේ ධානය ඉගුලලා හෂිනේ උගුලලා ගත්ත අවකාශයට හිත යොදා. ආනපානේ අභාවය බලනවා. ආනභාවේ ආනපානේ ආස්තික ප්‍රඥප්තිය තමයි ගොරෝසු හුස්ම රැල්ල. වම්නාස් පුඩු හරි දකුණුනාස් පුඩු හරි උඩුතොලේ හරි ඇතුල් වෙනවා පිට වෙනවා කියලා පීරි ගෑවෙන ගතිය. ඒකේ අභාවය තමයි ඒ මොනවත්ක්ම දැනීමක් නැහැ. නැත්නම් ස්පර්ශයක් දැනෙන්නේ නැහැ වාතයේ සම්බන්ධ කරගෙන නැති බව හොඳට දන්න. මේක දිගේම නේ ගියේ දැන් ආස්තිකත්වයේ දිගේ බස බස ගිහිල්ලා නැති වුණාට පස්සේ හීන්දාඩිය දානවා බය වෙනවා කලබල වෙනවා තක්කුමුක් වෙනවා වෙනුවට අඩේ දැන් ඔන්න ඒක නෑ හැබැයි සතිය තියෙන බව දාන්න හැබැයි හොඳට සමාධිය තියෙන බව දාන්න හැබැයි හොඳට මගේ හිත වෙනතරත් වැඩිය තැම්පත් වෙච්ච ගතියක් දාන්නවා මේකට කියනවා සත්පුරුෂකම කියලා මේ ආනපාන ගෙවෙන්න ගෙවෙන්න හීන්දාඩි දාන්නයි කලබල වෙන්නයි අපරාධි තිබුණු මේ කාසි මල්ලක් නැති වුණා වගේ වස්තුවක් නැති වුණා වගේ බුදලක් නැති වගේ දඟලනවනේ ඒක කාටවත් වෙනවා මුලදී. ඒකට කියනවා අසත්පුරුෂ ගතියක් කියලා. එහෙම කරන කෙනාට අරූපී ආත්ම භාවයකට හිතා ගන්නවත් හම්බ වෙන්නේ ඊට පස්සේ දැන් සරුවචනanse ක්‍රමයෙන් ඕලාරික ආත්ම භාවය අයින් කළා මනෝමය ආත්ම භාවය අයින් කළා අරූපී ආත්ම භාවයට සාදර කරනවා සාදර කරවලා කියනවා මේකත් ප්‍රහාණය පිණිසයි මම මේ බණ කියන්නේ මේ අරූපී ආත්ම භාවයත් ප්‍රහාණය පිණිසයි බණ කියන්නේ අරූපී සුපිකෝ පොට්ටපාද අත්ත භාව පරිලාභස පහානාය ධම්මං දේශේමි. යථාපටිපන්නස වෝ සංකිලේශිකා ධම්ම පහියන්ති. මේ විදිහට ඕලාරික ආත්ම භාවය ප්‍රතිස්ථාපනය කිරීමේ අඩයක් විදිහට මනෝමය ආත්ම භාවය ගන්න. මනෝමය ආත්ම භාව උගුල්ලා විසිකිරීමේ අඩේට වාංගුවට අරූපී ආත්ම භාවය ගන්නවා. එතකොට තමයි තේරෙනවා එන්නේ එන්නේ එන්නේ හැප්පෙන දෙයක් නැති ඝර්ෂණයක් නැත්තන්ට වැටිච්චාම එන්නෙන් මානසික ආතතිය අඩුයි. අසහනිය අඩුයි. දැවිලි තැවිලි අඩුයි. ඒ නිසා සංකලේශික ධර්ම සංකරණ සංකර කරන ධර්ම අවුල් කරන ධර්ම දැන් එන්නේ එන්නේ අඩුයි ඕදානිය ධම්ම අභිවඩ්ඩි සම්ති විවේකය උදකලාව එහෙම නැත්නම් පිරිච්ච ගතිය විශ්‍රාමයේ වැඩි ඉතින් මෙයාට හොඳට තේරෙනවා දැන් හුඟව තද ට්‍රැෆික් ජෑම් එකක ඉඳලා වාහනේ දැන් ට්‍රැෆික් ජෑම් එකක් නැති තැනට ආවා. එතෙන් අවුලක කටුකොලක වැස්සක සර්පයන් ඉන්න තැනක බඩගගා ගිය මිනිහා දැන් කබෙල් එළියකට ආවා. කල් එළියකට ආවා. ඒ වගේ තමයි තේනවා තිබුණ කටුකොල අයින් වුණා. මේ පිරිසුදුකම කෙලින් හිටගෙන බලාගෙන දුර බලාගෙන යන්න පුළුවන් ගතිය වැඩි වුණා. පඤ්ඤා පාරිපූර්ණින් තමයි තේනවා මේක නිකන් හම්බෙච්ච කන්නේ. ප්‍රතිපදාවෙන් මෙතෙන්ට ආවේ. ඒ වගේම දැන් එන්නේ එන්නේ කෙලෙස් අඩු වෙලා තියෙනවා. වේපුල්ලත්තංච තමන්න තියෙනවා දැන් විශාල ප්‍රදේශයක් පේනවා. ඉස්සරහට පෙර ගමනකුත් තියෙනවා. ditthiya dhamme sayang abijñā sacci katta upa sampajja virati. ditthiya dhamme මේ ජීවිතේදී මේ හීනයක් නෙවෙයි. බීලා ඩෝප් වෙලා ගුඩු ගහලත් නෙවෙයි. එහෙම නැත්නම් හීනෙක් මත් වෙලා කවුරුත් කරපු ආශිත මේ මේ විස්කැන්නීමක ආවේශ වීමකුත් නෙවෙයි. Tamanටම හොඳට පේන්න පටන් ගන්නවා. සයන් අභිඥා තමන්ගේම විශ්ිතානේ දන සච්චිකත්තා මේ අරූපී ආත්ම භාවය කියන එකට සාක්ෂාත් කරලා උපසම්පජ්ජ විහෙරි උපසම්පජ්ජ විහෙරි කියන්නේ ඒක ආඩම්බර වෙලා ආඩම්බර වෙලා කියන වචන වැරදි ඒකට සාදර වෙලා මේක බයක් තිබුණු වස්තු භෝග නැතිවීමක් මමය නැතිවීමක් මාන්‍ය නැතිවීමක් වශයෙන් දකින්න එක තමන්ට තිබිච්ච වස්තුවක් නැතුණා වගේ දකින්න නැතුව එළඹ වාසය කරනවා මම මගේ ශිල්ප නිසා ඕලාරිකාත්ම භාවය අයින් කරා ප්‍රතිපදාව නිසා මනෝමය ආත්ම භාවයට වාංගු වෙලා. දැන් ඒකත් අයින් කරා අරූපී ආත්ම භාවයට වාංගු වෙලා කියලා Taman එළඹ වාසය කරනවා. ඒ එළඹ වාසය කිරීම කරන්න බෑ ඒ જાති සත්පුරුෂයන් අතර මිද. මිස අපි මේ අමනියොත් එක ගත කරන්න ගත්තොත් උදේ ඉඳලා හැන්දෑව වෙනකන් ඉදුරම් පිනවනේ අමන පිරිසක් එක්ක ගත කරන්න පටන් අරගත්තොත් මේ අල්ලන්න බලන්න පුළුවන් මේ සැප සම්පත් තමයි ලෝකේ ලොකුම දේ කියලා එමස ඕනේ ජඩකමක් කරනවා ඒ කාමික වස්තු සඳහා එවනට ඉඳුරම් පිනවීම සඳහා එවැනි ජඩ වැඩ කරන අමනයන් සමග ඉන්නකොට අරූපී ආත්ම භාවය කරන එක නම් මහ නෝන්ජලේ මහ පෙරදිච්ච මිනිහෙක් වැරදිච්ච මිනිහෙක් රස දාඳුරන මිනිහෙක් සාහිත්‍ය රසය දන්නේ නැති කෙනෙක් ඉතින් ඒක නිසා ඒ කෙනාට හම්බුනොත් එවැනි වූ සමාදාසෝ එක දන්න කියන කෙනෙක් එයාට තියෙන මේ එළඹ වාසය කරන්න දන්නේ නැතිකම නිසා මේට ඉස්සරත් මට මේක හම්බෙලා තියෙනවා මං හිතුවේ ඒක බය අඩු ගතියක් කියලා හීතලකමක් කියලා රසලෝලීත්‍යක් නැතිකමක් කියලා සිද්ධි බහුල නැති දෙයක් කියලා පාළුයි කියලා කම්මැලි කියලා නීරසයි කියලා පෙරදුනයි කියලා වැරදුනයි කියලා ගලංගත්තේ දැන් බලනකොට ලෝකේ සමහරක් ඉන්නවනේ මේක ලොකු ජයග්‍රහණයක් කියලා සලකන බුද්ධ ආදී උත්තරමෙන් අසල මේක ජයග්‍රහණයක් කියලා සලකනවනේ කියලා. එයාගේ මනස මේ අලුතෙන් හොයාගත්ත ඝර්ෂණ තැවිලි තැවිලි අඩු ආතති අඩු ගතිය ප්‍රතිපදාවක දිනුවක් බවත් කෙලෙස් අඩු දෙයක් බවත් එයා සාක්ෂාත් කරනවා. මෙතෙක් කලුත් මේකට නොගියා නෙවෙයි. හැබැයි මෙතෙක් කල මේකට බැන්නා. මෙතෙක් කල මේක තුච්ච කළ සලකුවා, බාල්දු කළ සලකුවා, කම්මැලිකමක් කියලා සලකුවා, නීරසකමක් කියලා සලකුවා. දැන් එයා ඒකට එළඹ වාසය කරන්න යනවා මේ එළඹ වාසය කරන්න හිත හදා ගන්නවා කියන්නේ භාවනාව නෙවෙයි. ඒක මේ සම්මාදිට්ඨිය. ඒක යෝනිසෝමනසිකාරේ. ඒකට එවැනි පුරුෂයන් අතර ජීවත් වෙන්න ඕනේ බණහන්න ඕනේ භාවනා කරන ගමන්. නමුත් සරුවචාන්සේ සඳහන් කළා තියෙනවා මේ ඒ වෙලාවේදී ඒකේන අරූපී ලෝකයට යන්නත් ඉඩ තියෙනවා. අරූපී ආත්ම භාවයක් ලැබලත් සංකලේශ ධර්ම අයින් වෙච්ච බව දැනගනත් ගෝදානීය ධර්ම පිරිසුදු ධර්ම පහළ වෙච්ච බව දැනගෙනත් Taman අස්පනා අපිට මේක දැක්කත් මේක දුකක් වශයෙන් දකින්නත් ඉඩ තියෙනවා මේක හරි පාළුයි හරිම ඒකාකාරී හරිම නීරසයි හරිම නිදි කිරවන සුළුයි හරිම කැලියට අදින සුළුයි කියලා දුක්ඛෝචකෝ විහෙරති ඒ කෙනාට ඒක පේන්නේ පිලුණු වෙච්ච බතක් වගේ නිකම්ම නිකං ලුණු දාපු නැති පතොල හොද්දක් වගේ පේනවා අයියෝ මේකද කියලා හිතෙනවා මේ තමයි අසත්පුරුෂකම කියලා මේ තමයි ධර්ම නොදැනීම කියලා කියන්නේ නැත්තම් මේ මේ වෝදානීය ධර්ම ටික සංකලේශ ධර්ම ප්‍රහාණය ඔය ටික ඉස්සලා තනන්ත බුද්ධි විඳලා තියෙනවා. නමුත් මේ මිනිස්සයා මේ ගල් කැටේ අඳුරන්නේ නැහැ, මණික අඳුරන්නේ නැහැ. පොට්ටයා පය ඇදුනට මණිකකට නැමිලා හුල ගන්න උඩ දන්නේ මේ නිසා සරුවචනාංශය දැන් පොට්ට කමට නෙවෙයි ඇස් දෙක පාදලා පය වද්දනවා මැණිකක පය වද්දලා කියනවා උඹ ඔක අහුලගත්තේ නැත්තම් බෝක සාමාන්‍ය වැලි කැටයක් විතර සලකලා ගත්තොත් ඒක අසත්පුරුසයි. මේක මැනික බව දැනගෙන අහුලා ගත්තොත් විතරක් ඔබ බුද්ධි විදිනවා. එළඹ වාසය කරනවා. ඔබ සාදු කියනවා මේකට. මේ සාදු කියන්ට න මෙතෙක් වෙලා දුකයි කියපු මේ දේ. මේ බොහොම සියුම් දෙයක් මේ කතා කරන්නේ. මේ දේ බුදුන්ස් කියන ප්‍රමෝදයක් විදිහට බාර ගන්න. කියන ප්‍රතිපදාවෙන් ආපු දෙයක්, කෙලෙස් අඩු දෙයක්, බොහෝ ජනකාය මේක කැමති නැති වුණාට බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා මේකට ප්‍රමෝදයක් කියලා සලකනවා. ඔච්චර කල් ඔබ මේ පාළු ගතිය, නීරස ගතිය, කම්මැලි ගතිය, එපා වෙන ගතිය, පෙරදුනා වගේ ගතිය, බයලවන සුළු ගතියට ඔබ විනෝදාංශය වුණා. ඔබ ජනමාධ්‍ය ජනයා මැදට ගියා. ගණයා මැදට ගියා, කුලයා මැදට ගියා, ජනමාධ්‍ය පස්සේ ගියා විනෝදාංශය වුණා. වටපිට දේවල් වට කරගත්තා. ඒ ඔක්කොගෙම කිරුවේ මේ වෙත පැමිණෙන මේ මේ අරූපී ගතියට වෛර කරා. කවුරුත් කිරුවේ නෑ උඹමයි කරේ මොකද උඹ අහලා නෑ බුද්ධි විඳලා නෑ දැන් උඹ බුදුබණක් අහලා තියෙනවා උඹ වැරදිත් කරලා තියෙනවා උඹ කොයි වෙලාවකරි මේක වැරද්දක් මේක හරි ගස ගන්න ඕනෑ කියලා මේක දුකක් නෙවෙයි ඒක ප්‍රමෝදයක් කියලා බාරගත්ත දවසේ එනතම මේ හුද්දකලාව තමයි ජීවිතේ වටිනම දේ කියලා තේරුම් ගත්ත දවසේ මේ පාළු ගතියක් නෙවෙයි මේ තියෙන්නේ හිත ඇතුළට අවිල්ල තියෙන්නේ මේක නීරස ගතියක් නෙවෙයි තියෙන්නේ තණ්හාව නැතිවීමක් මෙතන තියෙන්නේ. මේක සමාජයෙන් කොන්වීමක් නෙවෙයි බුද්ධ ආධුත්තම ලංවීමක් මෙතන තියෙන කියලා. මේ වෙනස තේරුම් ගත්ත ගමන්ම මේ ප්‍රමෝදේ ප්‍රීතියක් පාඩපත් වෙනවා කියන්නේ. එතකොට මේක සති සම්පජාඤ්ඤය නියෝජනය කරන තමන්ගේම අස්පන අපිට තියෙන උවමනාවෙන්වත් අයින් කරන්න බැරි විවේකයක් බව තේරෙයි. එතකොට මේක සුඛ ජීවිතයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ දුකක් වශයෙන් නම් කරන්න පෙළඹෙන නැත්නම් තාර්කික මනසෙන් දුකක් වශයෙන් නම් කරන්න පෙළඹෙන මේ දේට ප්‍රමෝදයක් විදියට ප්‍රීතියක් විදියට සති සම්පජඤ්ඤයක් විදියට සුඛයක් විදියට දාගත්ත ගමන් අපිට තේරෙන පටන් ගන්නේ උප්පත්තියේ ඉඳලා මේ විවේකයේ මයිත් එක්ක ආවා නමුත් ඔබ දොර වැහුවා පස්සේ වරෙන් කිව්වා ඔබ ඒ වෙනුවට ජනමාධ්‍යයට ගියා ඔබ කණ්‍යා කෙරේ බැඳුනා කුලයා කෙරේ බැඳුනා වස්තුවට බැඳුනා රූප බලන්න ගියා සද්ද අහන්න ගියා ගඳ බලස බලන්න ගියා නමුත් එකක් තියෙනවා ඔබ කොච්චර ආනතර කරත් මේ හුදකලාවට ඒ හුදකලාව තාමත් උඹ කෙරෙහි අනාත්මීය නැවත නැවත පැමිණෙනවා කවදා හෝ මේක පිළිගත්තු දවසේ මේ දුක දුක වශයෙන් නම් කරන දේ සුඛයක් ප්‍රමෝදයක් ප්‍රීතියක් සති සම්පජඤ්ඤයක් බාටපත් වෙනවා ආන්න එහෙම වෙනකොට ඔබට තේරෙන පටන් අරගනි මෙතෙන්ට එnde ඉස්සෙල්ලා මේ වැඩේම කාම වස්තු කෙරෙහි පිළිබඳ නැත ඕලාරික ආත්ම භාවය කෙරෙහි ඔබ පිළිපැදලා තියෙනවා. ඊට පස්සේ මනෝමය ආත්ම භාව වශයෙන් ධානය වලටත් ඔබ මේකම පිළිපැදලා තියෙනවා. දැන් අරූපී ආත්ම භාවයටත් ඒකම පිළිපදිනවා. මේ එන හුදකලාව විවේකය ඕලාරික ආත්ම භාවය අතහරින වෙලාවේ ආවට වැඩිය ඊටාම ගැඹුරු විවේකයක් මෙතන තියෙනවා. ගැඹුරු හුදකලාවක් මෙතන තියෙනවා. මනෝමය ආත්ම භාවය ප්‍රතික්ෂේප කරන වෙලාවේදී තිබුණට වැඩිය තද බල විවේකයක් මෙතන තියෙනවා. දැන් අරූපී ආත්ම භාවයෙන් ගැලවෙන්නේ ඒකෙත් තියෙන්නේ අර ඕලාරික ආත්ම භාවයේ මනෝමය ආත්ම භාවයේ තිබුණා වගේම විවේකයක්. නමුත් මේක අල්ලන්න නෙවෙයි භාවනා කරන්නේ. මේකත් ප්‍රතික්ෂේප කරන්නයි. මේකත් ප්‍රහාණය කරන්නයි. ප්‍රහාණය කරපුවාම මීටත් වඩා ගැඹුරු මීටත් වඩා කල්පවතින ඒ හුදකලාවකට ඒ කියන විවේකයකට ඒ කියන විශ්‍රාම ගතියකට පිරිච්ච ගතියකට යනවයි කියලා මේ එක එකක් ගිදිච්ච ගෙහෙල් ගෙඩියක පොත්ත ගලවලා මදේ ගන්නවා වගේ ගලවලා ගලවලා ගලවලා දාන්න ගියාම මෙතෙන්න මේ එන අරූපී ආත්ම භාව ප්‍රතිලාභයට එනකොට ඒ පුද්ගලයා අවස්ථාව කඩයිම් දෙකක් පැනලයි. නීවරණ ප්‍රහාණය එහෙම නැත්නම් මේ රූප ධානය වල තියෙන නැත්නම් මේ සමත සුඛය ප්‍රහාණය ඊට පස්සේ මේ අරූපී ලෝකයේ තියෙන ප්‍රහාණය ඒක එහෙම කරගෙන කරගෙන යනකොට යාට තේරෙන පටන් අර ගන්නවා මේක සංඥාවක් පමණයි. බුදුරජාණන් කියන දෙනවා අරූපීජතේ පොට්ටපාද අත්භාවෝ සංඥාමයෝ. ඉසල පොට්ටපාද කියනවනේ ආත්ම භාවය කියලා කියන්නේ අරූප එකක් කියලා. ඒතර බුදුරජාණන් මේ වාදේ කඩන්නේ පොට්ටපාද මේ ලබාගත් අරූපී ධානය කියනකො අරූපී සමාධිය කියන්නේ නැත්නම් අරූපී අත්භාව ප්‍රතිලාභය. උහුදු සංඥාවක්. ඒක නිසා ඕක බූදලයට පිසින්න කරගන්නත් බෑ. හැබැයි මේ සංඥාව ශක්තිමත් මනෝමය සංඥාව අයින් කරන්න. ප්‍රතිස්ථාපනය කරන්න. මනෝමය සංඥා ශක්තිමත් ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභය ප්‍රතිස්ථාපන කරන. එකක් නිසා අනික ප්‍රතිස්ථාපනය කරන එකක් නිසා අනික ප්‍රතිස්ථාපනය කරගෙන. ඊටාම සියුම් තැනට පැමිණීමක් තමයි ඔය අරූපී ආත්ම භාව ප්‍රතිලාභය කෙරෙහි උපේක්ෂාවයි. ඒක නිසා සරුවචන් වහන්සේත් එක පැත්තකට ආත්ම භාව ප්‍රතිලාභයක් බාර ගන්න. ආත්ම භාව ප්‍රතිලාභ මට්ටම් තුනකින් බාර ගන්න. ඒ නිසා බුදුරජාණන්සේ සම්පූර්ණ අනාත්ම ධර්මයක් දේශනා කරනවා කියන කී ගමන් අපි දත හපා ගන්න. දිව හැපුණා වගේ අමාරුක වෙනවා. බුදුරජාණන්සේ කිසිම වාදයකට වැටලා නැහැ. ආත්ම භාවය කතා කරලත් නැහැ. අනාත්ම භාවය කතා කරලත් නැහැ. උන්වහන්සේ ක්‍රමක්‍රමයෙන් විස්තර කරන්න හදන්නේ යථාපටිපන්නස්ස වෝ සංකිලේශිකා ධම්මා පහියන්ති වෝ දානියා ධම්මා අභිවඩ්ඩිසanti. යම් ආකාරයට ඔබ කටයුතු කරනවද සූරව දක්ෂව කරන්න කරන්න කෙලෙස් ධර්ම ප්‍රහාණය වෙනවනම් කරන්න කරන්න සුදු පාට වෝදානීය ධර්ම වැඩෙනවනම් ආන්න එච්චරයි ඔබට කරන්න තියෙන්නේ මොන ක්‍රමෙන්ද ඒක කරේ කියන එක එහා පැත්තට ගියාට පස්සෙයි සාධාරණීකරණය කරන්න ඒ නිසා මේකට සමාන අර්ථයකින් ලියවිච්ච මහා භාරතය ඉන්දියාවේ ප්‍රධානම පොතේ ලියලා තියෙනවා උඹ ජයගත්තට පස්සේ ජයගත්ත ක්‍රමේ සාධාරණීකරණය වෙයි. හොඳින් හරි ජයරි කරේ ජයගනි. ඒක නිසා අර්ජුන්ට කියනවා නෑදෑව තේරෙම මරපන්. මරුවට පස්සේ උඹේ නීති තමයි නීතිය. නම් සරුවඥාන්ස කියන ලස්සන තමයි එවැනි සටනකදීවත් අසාධාරණයක් කරන්නේ නෑ සතෙක් මරීමක් කරන්නේ. උඹ දිනන එකක් දිනනවා. දිනුවට පස්සේ උඹේ ක්‍රමේ සාධාරණීකරණය වෙන එක ගස මේ වනේ වන සිව්පාවටත් ගැලපෙන දෙයක්. කැලීරත් ගැලපෙන දෙයක්, පරිසරයටත් ගැලපෙන දෙයක්. නමුත් දිනුවට පස්සේ තමයි ඔබ තීරුම් අරගන්නේ බාබු පාර සාධාරණීකරණය වෙන්නේ දිනුවට පස්සේ. ඒක නිසා ඒ මට්ටමටපත් වෙන්නේ නැතුව ධ්‍යාන නැත්නම් සමාධිකරපත් වෙන්නේ නැතුව ඒක නට මේ ඕලාරික ආත්ම භාවය පිළිබඳව හතරකෝන් මායින් දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම සමාධියෙත් අරූපී සමාධිකරපත් වෙනකන් මේ රූපී සමාධිය නැත්නම් රූපී ධ්‍යාන හතරේ ඉංගම් මායින් දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. අරූපී ධානයටපත් වෙන්නේ නැතුව නිවනක් දකින්නත් බෑ. ඒ අනුව බලනකොටම එහෙම මේකුත් නැහැ. අරූපී ධාන නොලැබුණාට මේ අරූපී මනෝමය తত্ত্বය සංඥා ඕනම කෙනෙකුගේ හිතේ තියෙනවා. භාවනා කරන්න ඕනේ. ඒක මනුස්ස කමේ තියෙන එක. මේක වෙන්කරන අඳුර ගන්න බැරි කමයි ප්‍රශ්නේ. වෙන්කර හඳුනාගත්තත් ඒක පාළුයි. වෙන්කර හඳුනාගත්තත් ඒක හරි නීරස ගතියක් තියෙනවා. ඒකාකාරී ගතිය. ඒ නිසා අපේ හිත ස්වභාවයෙන් ඒක ළඟට ගිහිල්ලා කරප්පන් හදාගන්න. ඒකට ප්‍රතිෂ්ඨා ප්‍රතික්ෂේප කරනවා. ඒ මොකද සත්පුරුෂෝ දැකප නැති නිසා. ඒ මොකද සත්පුරුෂ ධර්මයේ කහලා නැති නිසා. සත්පුරුෂ ධර්මයේ හැසිලා නැති නිසා. සත්පුරුෂ ධර්මයේ විනේනේ වෙලා නැති නිසා. ඉතින් කවදා හරි මේ පැත්තට දාගත්ත දවසේ තමයි තේරෙනවා මේ කියන අරූපී ආත්ම භාව ප්‍රතිලාභය ওই කියන විදිහේ මහා ලොකු ගැඹුරක් නෙවෙයි විපස්සනා පැත්තෙන් බලනකොට තමන්ගේ කොහොමවත් ආයුධ මල්ලේ තිබුණ එක. නමුත් පිළිගන්න තිබුණේ අඳුරගෙන තිබුණේ වෙන් කරගෙන තිබුණේ ඒ පිළිගෙන අඳුරන වෙන් කර ගැනීම සඳහා කරන විශේෂ භාවනා ක්‍රම තමයි සමත භාවනා ක්‍රමය කියලා කියන්නේ සමතේ අනික් ක්‍රමය කියලා කියන්නේ විපස්සනා යානිකේ එක්කන සමත වශයෙන් කොටු කරලා වෙන් කරලා ඒ සඳහාම යන්නේ නැහැ නමුත් තමගේ මල්ලේ තියෙන මේ අරූපී සංඥාමේ తত্ত্বය ප්‍රයෝජනේ සලකලා වැඩ අර ගන්නවා එයා කොහොමදක් දන්නවා මේක වඩුවගේ ආයුධයක් මිස වඩුවගේ අවසාන ඵලෙ නෙවෙයි කියලා ආයුධය අවශ්‍යලාට වැඩ ගන්නවා එහා පැත්තට යනවා ආන්නේ විදිහට මේ අරූපී ආත්ම භාවයත් තේරුම් අරගෙන අරූපී ආත්ම භාවයේ ප්‍රහාණය පිණිස ධර්ම දේශනා නොකරන නිසා යාලාර කාලාම දෙන ප්‍රතික්ෂේප කෙරේ බුදුහාම. නැත්තම් බුදු වෙන්නේ ඉස්සලා සිද්ධාර්ථ කාලෙම ওই අරූපී ආත්ම භාව ගැන තමයි ඒගොල්ලෝ හිටියේ. ඔහොත් ඒගොල්ලෝ හිතුවා ඒක අන්තිම කියලා. ඒකේ ඒකේ තියෙන අර වේශ කර తত্ত্বය දැක්කේ නැහැ. භවයේ ඇතුළෙම කියන එක දැක්කේ නැහැ. ඒ නිසා සිද්ධාර්ථ තාපසතුමා ඒ ආලාර කාලා මුද්‍රකාරාම පුත්‍ර අතරේ හොඳම දක්ෂම ශිෂ්‍යයා බාටපත්. කොච්චරද කියනවනම් ඒ දෙන්නම කතා කරා අපිත් එක්ක නතර වෙලා මේ ශිෂ්‍යෝ දෙකට බෙදාගෙන අපි මේක මේ කරගෙන යන් කියලා ඒක බොහොම ස්තුතියි මට නම්බුනාම තාන්න මාන දුන්නට මම සත්‍ය සොයාගෙනම යනවායි කිය. ඊට පස්සේ බුදු වුණාට පස්සේ හොයලා බැලුවා මගේ මේ නෛර්යානික සීසත් ධර්මයේ අහන්න කන් ඇත්තේ කාටද පිං ඇත්තේ කාටද කියලා. බලනකොට දැක්කේ ආලාර කාලා මුද්දකාරාම් පුත්‍ර විතරයි. දැන් කාලයට බලනවා අන්‍ය විත්‍ය අන්‍ය මිත්‍යා දෘෂ්ටිකව දෙන්නේ. මොකද අවාසනාවට ඒ දෙන්න මේ ලෝකේ නැහැ. ඒ දෙන්න මිය පරලෝ ගිහිල්ලා දවසකට සහ සතියකට කලින්. ඉතින් මේ මිය පරලෝ ගියත් බුදුහාමුදුරෝ සරුවඥණන් ගිහිල්ලා බණ කියන්න එපායි. නමුත් අවාසනාව කියන්නේ මේ අරූපී ආත්ම භාවයේ ඉඳලා මැරිලා ගියාට පස්සේ මැරුණා කියන්න හොඳ නැහැ. ඉතින් අභාව ප්‍රාප්තුණා කියන්නේ. උනාට පස්සේ උන්දලට කන්නේ නැහැ. උන්දලට ධර්මයක් අහන්න ශක්තියක් නැහැ. ඒගොල්ලෝ අයිස් පිටියට දාලා ලොක් කරා වගේ හිටියේ. ආයේ මේ ලෝකේ ගඳක් සුවඳක් වදින්න. ඉතින් බුදුහාමුදුරන්ට බෑ ඊට පස්සේ ලං වෙන්න ඒක නිසා හිතනද මේ අරූපී ආත්ම භාවයට මනාප වෙලා මැරිලා ගියොත් බුදුන්වත් උදව් කරන්න බෑ. ඒ තරම භයානක තත්වයක්. නමුත් බුදුහාමුදුරෝ ඒකම දේශනා කරනවා අතහැරීම පිණිස. උපයපං බූමරැංගයක් වගේ. සෙල්ලම් බඩුව තමයි සෙල්ලම තියෙන විසිකිරීමේ. ඒ නැත්නම් නැංගුරමක් වගේ වැඩ ගන්න විසි කරලා. ඒක දන්නේ නැතුව සමහර මේ අරූපී ආත්ම භාවයේ මහා ලෝක උතුණක් කරගෙන මහා ලොකු පදක්කමක් කරගෙන උඹලට නෑනේ ඒක මට තියෙනවනේ කියලා මාන්නේ සඳහා පාවිච්චි කරනවා. සරුවත්‍යංශයේ දේශනා කරන්නේ ඒ ප්‍රයෝජන ගන්නවා මාන්නයක් වෙනස පාවිච්චි කරන්නේ ප්‍රහාණය පිටසයි පාවිච්චි කරන්නේ. ඉතින් මේකටත් වැඩිය හරි සෝචනීයයි தত্ত্বය අසිත තාපසයයි. අසිත තාපසය කියන්නේ අරූපී ආත්ම භාවය ලබාගත සිද්ධාර්ථ කෝර ඉස්ලාම මාලිගාවේදී බාරගත්ත සිද්ධෝදන රජුරන්ගේ අග්‍රපුරෝහිතෙක් ඕන වෙලාවක බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන් දිවි ලෝකයට යන්න පුළුවන් ගිහිල්ලා විවේක වෙලා එන්න පුළුවන් වෙලාවක තමයි දැක්කේ මේ පින්හදි කුමාරයෙක් ඉපදිලා තියෙනවා කියලා මාලිගාවට ගියාට පස්සේ රජුරොත් හරි සතුටු වුණා දරුවා ඉපදිච්ච ගමන් මේ වගේ මේ වැදගත්ෙක් ආවයි කියලා සුද්ධෙන් හරි ගසලා ගෑලා ගෑනෝන්ට එන්න දෙන්නද පිරිමෙක්ම ගිහිල්ලා ළඟට ගිහිල්ලා කිව්වා වැඳපම් පුතේ කියලා. සිද්ධාසුමල කකුල් දෙක කැරර කියලා ගිහිල්ලා ජටාවේ හිටියේ. ඉදොර තාපසයා පිටිපස්සේ පිටිපස්සේ ගිහිල්ලා වැඳගෙන කුමාරගේ අංග ලක්ෂණ දිහා බලලා hina වෙන්න පටන් ගත්ත සතුටෙන් රජුරවණ්ඩ සක්විති රජපැටියෙක් ඉපදුනා. එහෙම නැත්නම් ගීගේ ඇත ඇටියොත් බුදු වෙන බව එයා දන්නා මොකද දෙතිස්මා පුරුෂ ලක්ෂණ වල ඊට පස්සේ අර කනගාටුවක් ඇවිල්ලා අඬන්න පටන් අරගත්තා. දැන් රජුරවණ්ඩ තීන් දාඩි දැම්ම. ඇයි අදේ මේ ගෙදෙට්ට ආපු වැදගතා දරුවා දිහා බලලා අඬනවායි කිය. ඒ රජුරෝ දරුවා වැත්තකට බාර දීලා ඇහුවා "දෝතුමාගේ මේ විකාර හැසිරීම මොකද්ද?" ඊට පස්සේ කිව්වා ඔබතුමාට හම්බෙලා තියෙන මානව වර්ගයාම ගොඩ ගන්න මිනිස්සුන්ට පණිවිඩයක් දෙන්න පුළුවන් උත්තරම පුත්‍රත්වයක්. ගීගේ හිටියෝ සාක්විති රජ වෙන ඔබලාට පරම්පරාවේ කවදාකවත් ලබා ගන්න බැරි දෙයක් ලැබෙනවා. බැරි වෙලා හරි ගීගේ අතහැරියොත් න්යා බුදු වෙනවා. ඉතින් එහෙමනම් මෙච්චර සන්තෝෂ ජනක පුතෙක් පුතියා මොකටද ඇඬුවේ? නමුත් මට මෙයා බුදු වෙනකොට ජීවත් වෙන්න බෑ. මම ඒ වෙනකොට අරූපී බ්‍රහ්මතලයක ඉපදිලා ඇස්කම් නැති මහා අන්ධකාර තැනකට වැටෙනවා. ඒක නිසා මේ බුදු වෙනකොට මම නෑ. ඉතින් මේ මිනිස්සයා මේ අමනයා මේ බ්‍රහ්මයා බ්‍රහ්මණයා අරූපී ආත්ම භාවය ප්‍රතික්ෂේප කරන්න දන්නවනම් මැරෙන්න ඉස්සෙල්ලා ඔක ප්‍රතික්ෂේප කරපා ඉවරනේ. ඒකට ආයිපදෙලා මනුස්ස ලෝකයෙන් බණහල නිවන් දකින්න පුළුවන්. ප්‍රතික්ෂේප කරන්න බෑ. අර අරූපී ආත්ම භාවයට තියෙන බැඳීම කොච්චරද කියන එක ඕලාරිකට වැඩිය ලොකු හොඳයි. මනෝමයකට වැඩිය හොඳයි. ඉතින් ඒක බූදලයක් කරගෙන ඉන්නවා. එයාටම තේරෙනවා මම මැරෙන්නේ කාන්තේම අරූපී ආත්ම භාවයේ. ගිහිලා උපදින්නෙත් අරූපී බ්‍රහ්ම ලෝකේ බුදු කෙනෙකුට ලඟ වෙන්න බෑ. කොච්චරක් ඒකට කුඩු ගහන මිනිහා කුඩට ඇබ්බැහි වෙනා වගේද? ස්ත්‍රී දූර්තය ස්ත්‍රීන්ට ඇබ්බැහි වෙන්නේ කොහොමද? සූදු කෙලින එක සූදු කෙලිට ඇබ්බැහි වෙන්නේ කොහොමද? ඊටත් වැඩිය අමාරුයි මේ අරූපී ආත්ම භාවයට බැඳුනොත්. සරුවත් යනසේ ගන්නන්නකට ගන්න නැතුව කියන ඔක්කොමල වඩපල්ලා බය වෙන්න එපා. හැබැයි රබර් ග්ලව් එක කතේ දාගෙන අල්ලපන්. අතින් අල්ලන්න යන්න එපා. ඔය අයින් කරන්න බලන්න අල්ලපන් කියලා. ඉතින් ඒ වගේ මේ පොට්ටපාද වරදොර තේරුම් ගත්ත මේ අරුමී ආත්ම භාවයේ බුදුහාමුදුරුවෝ නිර්වචනය කරනවා. නිර්වචනය කරන්නේ මොකටද? අරූපිස්සපිකෝ අහං පොට්ටපාද අත්බව පටලාබස පහානාය ධම්මං දේසේ. මේසා ගැඹුරු නැත්නම් ඕලාරිකාත්ම භාවයක් දුරුවන් කරන තරම් සමත් වූ මනෝමය ආත්ම භාවයක් තරම් දෙයක් දුරුවන් කරන සමත් වූ මේ ඕලාරිකාත්ම භාවයත් එළඹ වාසය කරන අතර ඒක ප්‍රහාණය පිණිසයි මම ධර්මයේ දේශනා කරන්න කියලා පොට්ටපාදට පොට්ටපාද දීපු පාර දිගේම විස්තර කරලා දෙනවා මේ සංඥාව කියන එක තමයි අපි මේ ලෝකේ නාස්ලනුවක් දාගත්ත මීහරකෙක් කරගෙන යනවා වගේ මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද එන්නේ ඉරිදා දෙන්නේ කියලා කරෝ අපි හිතන්නේ මේ සංඥා ඔක්කොම ඇත්ත කියලා. ඒ නිසා බුදුරජාණන් දෙන උඹලෝ ඇත්තයි කියන මේ කාමක ලෝකේ බලපල්ලා ඇහැට පේන රූප, කාන්ට ඇහෙන ශබ්ද මේවා තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන මත ඉඳගෙන මේ භෞතික විද්‍යාවක් අපේ පොඩි දරුවන්ට පචව ගන්නන්නේ විශ්වවිද්‍යාල වලට ඇරලා නමුත් ඒක විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උපන්න ඔප්පු කරන්න මොකද මේ තියෙන දේ එතන නැහැ. පේන දේ නෙවෙයි තියෙන්නේ. තියෙන දේ නෙවෙයි පේන්නේ කෙනෙකුට PhD එකක් දෙනවා. අර ගිය ඉස්කෝලේ ගිය එක සම්පූර්ණ පචේ උගන්වන එක තමයි කරන්නේ. බුදුරජාණන්සේ කියනවා තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන එක සංඥාවක්. ওই සංඥාවේ ස්ථිරයි, නිට්ටයයි, සුඛයි, සුබයි කියනකොට තමයි උඹලා ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන මේ පව් ගොඩක් රස කරගන්නේ. තියෙන දේ පේනුනට පොට්ටෙක් වගේ හිටපන් කියලා තියෙනවා. ওই චීන දේ ඇහුනට උඹ බීරෙක් වගේ හිටපන්. ඔය එකක් කනකට ගන්න එපා. මේ ඔක්කොම ආයව. මේ ඔක්කොම උඹව මේකට අල්ලලා බැඳ ගන්න මේ වෙනුවට අවකාශය පෙන්වන්න නැති වෙන්න විවිධ හැඩතල වලින් විවිධ වර්ණ වලින් දේවල් පෙනී සිටිනවා. ඒ පුරුෂයෙකුට ස්ත්‍රී රූපයක් තරම් සිත් ඇත බැඳ ගන්න සුළු වෙන මොකක්වත් නැහැ. ස්ත්‍රියට පුරුෂ රූපයක් තරම් සිත් ඇත බැඳ ගන්න සුළු මොකක්වත් නැහැ. මෙතන තියෙන්නේ ස්ත්‍රී සංඥාව. ඒ නිසා රබර් වලින් හදලා විකුණන ස්ත්‍රියව සංඥාවට මිනිස්සු සල්ලි දීලා ගෙනියනවා. පාවිච්චි කරනවා. දැන් තියෙන ඕනම මැෂින් එක සයිබර් සිස්ටම් එකේ උඹට ඕනේ ඕන එකක් ගන්න පුළුවන් රබර් වලින් රබර් වලින් ප්ලාස්ටික් වලින් ප්ලාස්ටික් වලින් සල්ලි ගවන්න ඕනේ නැහැ. ඉනියල තියාගෙන ඉන්න පුළුවන්. අර සංඥාව කරුවලට වෙදෙල්ලමට කරුවල වෙන්නත් එපායි. කරුවලට ගියාට පස්සේ ඔය සංඥාවල් මාරුවක් විතරයි තියෙන්නේ. ඉතින් මේක කොච්චර අපි ඊර්ෂ්‍යා කරනවද? කොච්චරක් අර කලොකුයි මේක පුංචි කියලා නියම ගන්නවද? ඒත් මේක මේ ඕලාරික ආත්ම භාවයේ සංඥාවක් බව දන්නවනම් සංඥා නැතු වෙන්නත් බෑනේ. අහත් දෙයනේ මුළු ලෝකෙම ඉන්න ඔක්කොම මේක ස්ථිර කරගෙන ඉතින් අම්බත් ස්ථිර කරන වගේ හිටපන්. හැබැයි දැක්කට නොදැක්කා වගේ හිටපන්. ඇහුණට නෑ වුණා වගේ හිටපන්. දැනුණට නොදැනුණා වගේ හිටපන්. තීරණාට මොට්ටෙක් වගේ මේ මෝඩෙක් වගේ හිටපන්. ඔහිට වැඩි අනුකම්පාවක් බුදුහාමුදුරට දෙන්න බෑනේ. ඊට පස්සේ දැන් තියෙන ගාය තමයි උන තමයි මේ මනෝමය ආත්ම භාවය පටලාභය ආවම මං එන්න පටන් ගන්නවා. මට ආසවල් ධානය තියෙනවා. මට ආනාපාන ධානය විතරක් නෙවෙයි මට කසිනෝලිමු ධානය තියෙනවා. මට මේ 40ෙම ධානය තියෙනවා. ඕගොල්ලන්ට නෑනේ. ඕගොල්ලෝ 39 කනේ තියෙන්නේ. ඕගොල්ලෝ 38 කනේ තියෙන්නේ. නැත්නම් ඕගොල්ලන්ට ධානය නෑනේ කියලා ඇඟිලි දික් කරගන්න හදනවා. ඉතින් බුදුරජාණන්සේ මේක මේ රදවට හම්බෙච්ච පටරෙද්ද වගේ හොදලා දෙන්න මිසක් අයිචට දීප එක නෙවෙයිනේ මේ ඕලාරිකාත්ම භාවය පටලාභය කියන්නේ හෝ මනෝමේ. ඊට පස්සේ ඒක තියෙනකන් යන්න බෑනේ අරූපී ආත්ම භාවයේද. ඊට පස්සේ අරූපී ආත්ම භාවයට ගියාට පස්සෙත් ඒකත් උදේට පිසි කරන කෙල පිටක් වගේ සූපු කරලා විසි කරන එක නෙතිනේ. ඒක දන්නේ නැතුව මේ ආගම මේ ඕලාරික ආත්ම භාවය කියන කට්ටිය ලාභයි බාලයි පහත් මට්ටමේ ඊට වැඩිය හොඳයි මනෝමය කියලා හදා ගන්නවා ඊට වැඩිය හොඳයි අරූපී කියලා හිතා ගන්න මේ සංඥාවට රිදි අන්දන හැටි සංඥාට ආලවට්ටම් කරන හැටි සරුවත් chance සඳහන් කරනවා උපදින සංඥාව නෙවෙයි පොට්ටපාද මැරෙන්නේ. සංඥාව ඒ තාක් ඒ සාං ඉක්මනට උපදිච්ච එකේ මැරණකම්වත් ඉන්නේ නැහැ. ඒකට නෙමෙයි අපි ಜಾති ભેද, ආගම් ભેද, නිකාය ભેද, ගෑනු පිරිමි ભેද, සුද්ධ කල්ලා බටහිර ආශා කර කියලා ભેද හදාගෙන එකිනෙකා උණුනුණු කොටාගෙන මරාගෙන තෝතෝ වරපල කියලා සඳහන් කරන්නේ මේ හුදු මනසේ මායාවක් බව දන්නේ නැති නිසා අපිට කවදාකවත් මානසික ප්‍රകൃතිය දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද අපිට මේව ලබා ගන්නත් අවුරුදු 100 මදි. ලබා ගන්න කලබල වෙන්නේත් 100කින් එකටත් වැඩි එකනේ. අඩු එකනේ. බොහෝ දෙනා ඕලාරිකාත්ම භාවයෙන් ඉපදිලා ඕලාරිකාත්ම භාවයෙන් ඉඳලා ඕලාරිකව මැරලා යනවා. කලාතු කෙනෙක් මනෝමය ආත්ම භාවයට කොට වෙනවා නැත්නම් අරූපී ලෝකයකට මේ නිර්ආමිෂ ලෝකයකට. ඊට පස්සේ ඊටාම කලාතුරකින් පිටසක් අරූපී ලෝකයටත් ගොඩ වෙනවා. නමුත් මේ ගොඩ වෙන ගොඩ වෙන එක නා తත්‍ර తත්‍රාබි නන්දනි. හිතන හිතන අභිනන්දනය කරන්න හදනකොට ඕලාරික ආත්ම භාවයේ බැඳුනත් පටලැවුනත් ඒ හා සමාන ආධිනව රාශියක් තියෙනවා මනෝමය ආත්ම භාවයේ පටලවාගත්ත. එයා සමාන ආධිනව රාශියක් තියෙනවා අරූපී ආත්ම භාවයේ පටලවාගත්ත. නමුත් ඕලාරික ආත්ම භාවයට පත්වෙච්ච එක නා මනෝමය ආත්ම භාවයට ප්‍රාර්ථනා කිරීම හොඳ දෙයක්. මොකද ඒ හරහා යම් ප්‍රමාණයක් සංකලිෂ්ක ධර්ම අයින් කරන්න පුළුවන් වෝදානීය ධර්ම ලං කර ගන්න පුළුවන් එළඹ වාසය කරන්න. හැබැයි යා හොඳටම දැනගන්න ඕනේ මේ මේ ලබාගත්තා වූ මනෝමය ආත්ම භාවයේ ආඩම්බර වීම සඳහා නෙවෙයි ලබා ගත්තේ ඕලාරික ආත්ම භාව ප්‍රතිස්ථාපනය සඳහා පමණයි. මේට වැඩිය හොඳ එකක් තියෙනවා. ඒකත් ලබා ගන්න මහන්සි වෙන්න නමුත් ඒක ලබා ගත්තත් ඒක උපාධි කෝට්ටයක් කරගන්න යන්න එපා. ඒක පදක්කමක් කරගන්න යන්න එපා. ඒක මනෝමය ආත්ම භාව ප්‍රතිස්ථාපනය කිරීමට අයගන්නේ. ඊට පස්සේ මේ අරූපී ආත්ම භාවයත් ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. ඒ ප්‍රතිස්ථාපනය කිරීමේ කලාව බුදුජානන්සේ ඒ අරූප ධානය පෙන්වන්නට පේනවා. ඔබ ඉස්ලාම රූපී රූපී කොටස් වල නැතම් පායෝ ධාතෙන් තම පොත් පරිවි ධාතුවේ අභාවයේ බැලීම තමයි ආකාසානං ඡායතන කියන්නේ හිස්තන. රූප නැහැ. ඒක හිස්තැනකට යනවා. නමුත් හිස්තැන්න ගියාම හරි කම්මැලි හරි නීරසයි ඉන්න හිත දෙන්නේ කුඩල කොට උඩ තිබ්බා වගේ. ඉතින් යටින් කුයි කුයි ගන්න පටන් ගන්නවා දැන් මම මොකද කරන්නේ? මේකට ඊයේත් ආවනේ දැනුත් ආවනේ දැන් මම මොකද කරන්නේ කියලා ඒ යටින් තියෙන විඥානයේ මේ නැතිකමට වැඩිය ඇතිකමට අපි ඔසෝලා දාන හැටි. දුවගෙන ගිහිල්ලා වෙන මොන හරි කරපන් කියන හැටි. බලන්න නම් අර හිස්තන හොඳට හුරු කරලා හිස්තනටපත් වුණාම මේකට අකමැත්තක් හිස්තනත් එක්කම යටින් එන්න පටන් ඒ තමයි විඥානයේ කෘත්‍යය නැති භාවයේ සහ ඇති භාවයට දෙකට බෙදලා ඉබේම ඇති භාවයට අදිනවා මේ තමයි විඥානයේ පරම කෘත්‍යය. ඊට ඕලාරිකා මේ ආකාසානංචායතන ඉපයුවත් විඥානයේ පිටිපස්සේ ඉන්න කුළු ගන්නවා. මේ ඊට වැඩි හොඳයි රූප පේනවා නම්, ඊට හොඳයි ශබ්ද ඇහෙනවා නම්, ගන්ධ රස බලනවා නම් කියලා මොනවාරි ආස්තිකත්වයට බන්ධන ගතිය ව්‍යාපාර කරන ගත්තමයි සංස්කරණයේ සංස්කාර කියලා කියන්නේ. නිසා විඥානේ ඒ වෙලාවට සංස්කාර හරහා තමන්ට ප්‍රතිෂ්ඨාවක් ලබා ගන්නවා මේ විවේක වෙච්ච මනස ආකාසානංචායතෙන් තහිස්තන්ට ගිය මනසට මොනව හරි ඥාතියෝ ගැන හරි හිතනවා. ලාභ සත්කාර ගැන හරි හිතනවා. නොමරෙන්න හරි හිතනවා. ලැජ්ජ නොවෙන්න, නිඳා නොවෙන්න හරි හිතනවා. අනුන්ට උදව් කිරීමක් ගැන හිතනවා. নানা ප්‍රකාර ව්‍යාපාර ව්‍යාපෘති එන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචර හිතනවා දැන් මම හරීම සමාජශීලීනේ. හරි පුලුල් මනසක් නේ. ඒක නිසා මම දැන් වෙනතරදී බොහොම ලොකු දෙයක් කියලා අර කොහෙදෝ යන ව්‍යාපෘති වලට අහු වෙනවා. මේ සංඛා සංස්කාර හරහා විඥානයක් පණ ලබන හැටි දන්නේ ඒ නිසා මෙතෙන්ද ගිහිල්ලත් එනත්තම් මේ ආකාසානංචායතන හා සමාන ආස්වාස් ප්‍රසවාසයෙන් තොර රූපී ධර්මයෙන් තැනකට ගිහිලා මෙතන ඉන්න රුස්සන් නැති ගතිය නුරුස්නා ගතිය අසහනකාරී ගතිය විඥානයේ මායාවක් බව තේරුම් ගන්න නම් ආකාසානංචාන්තර යටින් තියෙන විඥානයේ මායාව මේ විඥානයේ ෂටගති මායාකාරී ගති චපල ගති වංචනික ගති අවබෝධ කරනවා කියන එක ආකාසානංචාන්තර යටින් තියෙන විඥානංචායතන සිද්ධ ඒක කරන්න තමයි විඥානයේ අන්තිම අකමැති මැජික් කාර්යය කැමති නැහැ මැජික් ට්‍රික්ස් දැන ගන්නවා. එයා කැමති මැජික් ෂෝ එක බලනවට ඉස්සරහින් ඉඳලා. පිටිපස්සෙන් ගිහලා මැජික් ෂෝ එක බලනවට එයා කැමති නැහැ. බුදුරජාණන්සේ අපිට ඉස්සලා ඉස්සරහින් පෙන්නලා එමීට පිටිවැසෙන් ගිහලා කියන ඕන බලපන් ඔකේ මැජික් කියන්නේ උඹේ අමනකමට රැවටිලි ටිකක් තියෙන. එදාට මැජික් කාර්යය උලම් බයිනවා. ඉතින් අපිට පේන්නේ මම නැති වෙනවා වගේ. එහෙම නැත්නම් මගේ මාන්නේ නැති වෙනවා වගේ. මට තෘෂ්ණා කරන දෙයක් නැති වෙනවා වගේ විඥාන ඡායතනෙ අගේ කරන්න බැරි යමක් කමක් ඉල්ලන මේ හිත. හිස්තන අපිට පේන්නේ පරාජිතයක් වගේ. හිස්තන වෙන්නේ බංකොලොත් බවක් වගේ. ඒ නිසා ආකාසානංචායතන යට ওই ගිනි පුපුර තියෙනවා. ආන ඒක දැනගැනීම සඳහා මේ විඥානංචායතනයක් යට වැඩ කරනවා. එයා මේ ආස්තික නාස්තික දෙක දෙකට බෙදලා ආස්තිකත්වයට හිත ඉපේ බන්ධන ගතියයි තියෙන්නේ. මේකට හෙන්චය වශයෙන් වැඩ කරන්නේ සංස්කරණය සකස් කිරීම. මෙන්න මේ සකස් කිරීම මේ වෙලාවට පහළ වෙන්නේ චේතනා ප්‍රකල්පනා සහ අනුසේ වශයෙන්. නිසා චේතනා පහළ නොකර ඉන්න ප්‍රකල්පනා පහළ නොකර ඉන්න එතකොට අනුසයයි මේ වැඩ කරන්න කියලා දැකලා අනුසයට සරව පුරුව එළියට එන්න වගේ එන්න දෙන්න කටයුතු කරන්න නම් එයා කෙනාට විපස්සනා පිළිබඳව සුවිශේෂී දැනුමක් අවශ්‍යයි. අඩු ගන්න විඥාන චෛතන යන්න හරි. ගියාට පස්සේ ඒක ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ මොකද්ද? Taman ආසා භාවනා කරන්න ගිහිල්ලා අර හිස්තැනටත් යනවා. හොඳටම දන්නවා ආසස් ප්‍රසස්සේ නැයි කියලා. නමුත් ටික වෙලා ගියාට පස්සේ ආසස් ප්‍රසස්සේ පේන්න පටන් අර ගන්නවා. එතකොට මේ පැත්තෙන් හිස්තන තියෙනවා මේ පැත්තෙන් ඕනනම් ආනාපාන තියෙනවා. මේ පැත්තේ හිස්තන තියෙනවා මේ පැත්තෙන් ශබ්ද ඇහෙනවා. මේ පැත්තේ හිස්තන තියෙනවා මේ පැත්තෙන් කාය වේදනා දැනෙනවා. මේ පැත්තේ හිස්තන තියෙනවා මේ පැත්තෙන් වේද මේ හිතවිලි එනවා. ඉතින් එතකොට අම තමන්න තේරෙන පටන් අර ගන්නවනේ හිස්තනට වැඩිය අර පුරුදු දීගට වැඩිය පුරුදු පුරුදු කණවැන්දුම හොඳයි කියුවාගේ අර කුණු කන්දලට හිත ඇදිලා නැහැ. හිස්තන පාවා දීලා අර කම්පන චංචලට හිත ඇදිලා ඒක වදයක්. කරදරයක් ඒත් ඇදිලා නැහැටි දැකලා මට පුළුවන්ද මේ පැත්තකට වෙලා ක්‍රමයෙන් නොපෙනියන හිස්තනත් මේ පැත්තෙන් ක්‍රමයෙන් පායාගෙන එන මේ වේදනා හිතවිලි සද්ද සහ ආනාපානයත් කියන දෙකට සමහිතපත් කරන්න. දෙකේ එකටවත් හිත පීඩා ගන්න නැතුව ඉන්න. ආන්නේ මට්ටමට ගියාට පස්සේ යෝගාවචරගේ කය තියෙන බවට ඕන තරම් සංඥාවල් තියෙන. හැබැයි සියල්ල ඉවසිය හැකි දේවල්. කොච්චර දෝ හිතවිලි පහලෙන ඔක්කොම හිතන දේවල් නෙවෙයි හිතෙන දේවල්. සද්ද ලක්ෂයක් ඇහෙනවා. හැබැයි මට නෙමෙයි ආමන්ත්‍රණය කරන්නේ. ඒ අතරමැද හොඳට තලතුණකමින් නැත්නම් සමතුලිත මනසින් බැලුවොත් අර විවේකයක් මේ පැත්තකටලා ඉන්නවා. ඒ විවේකයේ සහ මේ කරදර අතර කවදාකවත් ගැටුමක් නැහැ. හැබැයි අර තර්ක මනස කියන කොහෙද විවේකයේ තියෙන තන කරදර තියෙන්න පුළුවන් කරදර තියෙන කොහෙද විවේකයක් තියෙන්න පුළුවන් කියලා මේ චිත්‍රයයි කැන්වස් එකයි දෙක බලා ගන්න බැරි අමාරුයි. චිත්‍රය හරහා බැලුවොත් චිත්‍රය ඇඳලා තියෙන කන්නවස් එක පේනවනේ. ඒ වගේ බැලුවොත් වෙනව මොන කරදරේ තිබ්බත් ওই කරදරේ යට තට්ටුවේ ඒ විවේකයේ මත තමයි ඔය සියලු කරදර තියෙන්නේ. අපේ හිත කරදරවලට බුද්ධුම ආසයි. අපේ හිත කරදර අනුව තමයි අඳුනගන්නේ. මම අසවලා කියලා අඳුරගන්නේ කරදර. නමුත් අපි ඔක්කොටම පොදු දේ තමයි ඒ යට තියෙන විවේකය. නමුත් විවේක හරි නීරසයි. සිද්ධි බහුල නැහැ. ඒකාකාරී. ඒක නිසා අපිට 100 100ක් විවේකේ ඉන්නත් බෑ. මේන කරදරව නෑ කියන්නත් බෑ. නිසා බුදුරජාණන් වහන්සේ සුවිශේෂී උපක්‍රමයේ තමයි මේ විවේකයටත් මේ මතුවෙන පුංචි කරදර වලටත් සමහිත දාපන්. සැපට දුකට සමහිත. ලාභයට අලාභයට සමහිත. නින්දාවට ප්‍රශංසාවට සමහිත. යසසට ආයසට සමහිත. ඉතින් මේ දෙක ඒ ලාභයටත් පාඩුවටත් සමහිතයි වේදනාවටයි සුඛේතයි සමහිතයි කිව්වාම අපි හිතන්නේ ඒක නෝන්ජල්කමක් කියලා. මෝඩකමක් කියලා. එතන අඥාන උපේක්ෂාවක් කියලා. නමුත් බුද්ධ ඥානසේ පෙන්වන මේ අශලෝක ධර්මයේ කම්පා නොවීම මේ කාම ලෝකයේ ගත කරන ගමන් ඕලාරික ආත්ම භාවින් දදී කොහොමඩක්වත් කරන්න බෑ. ඒක නිකන් කුස්සියකට ගිහිල්ලා මොලේ ඔපරේෂන් එකක් කරන්න හදනවා වගේ. අදිචුනාට කලබුණාට කුස්සියක හෝ කක්කුස්සියක බෑ මොලේ ඔපරේෂන් කරන්න. ඒකට යන්න ඕනේ තියටර් එකට. තියටර් එකට ගියාට පස්සෙත් ඔය කරදර වල නැතිවීමක් වෙන්නේ නැහැ. ඊළඟ විවේකයේ තියෙන බව තේරුම් ගන්න බව හැබෑව. ඊට පස්සේ කවදද පුළුවන් වෙන්නේ යෝගාවචරයට මේ විවේකයටයි මේ වරින් වර වෙන හිතවිල්ලකට මේ වේදනාවකට මේ සද්දයකට කිපෙන්නේ නැතුව හිත කරදර ගන්න නැතුව දෙකට සමහිත දෙන්න පුරුදු වුණාට පස්සේ ඒ යෝගාචර කුප්පන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි තව කාටවත්. දැන් උඹ කුප්පනවා මම උඹට වේදනාවක් දීලා කිව්වට ඉතින් උඹ මොන දැක්කද මට ප්‍රශ්නයක් නැහැ වේදනාවක් කාට පස්සේ මම වේදනාව බව දන්නවා. වේදනාව වල ආත්‍යන විවේකෙත් නේ. එයා ඉන්න ඉස්සලත් විවේකේ ගියාට පස්සෙත් විවේකේ. සද්දයක් ඇවිල්ලා උඹ කුප්පන හොඳයි. සද්දේ ඉස්සලත් මං ඉන්නේ විවේකේ. කුප්පවට පස්සෙත් යන්නේ විවේකෙට නා. හිතට මොකුත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි හිතවිල්ලක් ඇවිල්ලා විකඩනවා. යෝගාචර දන්නවා කැඩෙන්නේ ඉස්සලත් විවේකේ. හිතවිල්ලෙන් කැඩලා ආයතන විවේකෙට නා. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආන් මේ විදිහට මේ දෙකට සමහිත දැමීම සදාචාරවාදියාට gadu ගැන දෙයක්. අත්තිකිලමතාන යෝගේ ඉන්න එක කවදාක සමාව දෙන්නේ නැති එකක්. සුඛභෝගීත්‍රණය කරන කරණත් බෑ. නමුත් සරුවචනාංශයේ මේ අරූපී ආත්ම භාව ප්‍රතිලාභයත් උගන්නලා ඒකෙමුත් මිදෙන්ට යනකොට මේ විඥානං ඡායතන ඉක්මවලා ආකින්චඤ්ඤායතනට යනවා කිසිත් නැති. කිසිත් කියලා කියන්නේ කිසිත් ප්‍රතික්‍රියා නැති. කිසිත් කෙලසීමක් නැති. දේවල් තියෙනවා කෙලසෙන්න දේවල් ඕන තරම් තියෙනවා. හැබැයි දැක්කට නොදැක්කා වගේ ඉන්නවා. ඇහුනට නැහැ වගේ ඉන්නවා. දැනුණට නොදන්නා වගේ හිතනවා. කල්පනාවල් පහන වුණාට මොඩෙක් වගේ ඉන්නවා. එතකොට ඒව ඇලෙන ගතිය නැති වෙලා. ඒ වගේ අපේ තියෙන අයලා පටල වෙන ගතිය තෙතපාං කැලලක තමයි වාතයේ තියෙන දූවිලි රඳාපවතින පුස් රඳාපවතින පුස්කන්. ටෝස් කළා තිබ්බට පස්සේ වාතයේ දූවිලි නැතිකම නෙවෙයි ප්‍රශ්නේ. විස බීජ නැතික නෙවෙයි ප්‍රශ්න මුත් තෙතපාං කැලල තරම් පුස්කන් නැහැ. ඒ නිසා තපස කියලා කියන්නේ පාන් ටෝස් කරන එකම තමයි. ටෝස් කළා තියාගන්න කෙලස් තියෙනවා. අල්ලපු ගෙදරක් තියෙනවා. තමන් ළඟට තැවිලා ආරාධනා පත්‍රත් බාරදා. දැක්කේ නැතු වගේ ඉන්න. ඇහුවේ නැතු වගේ. ඉතින් ඒකට දොස් කියන්නේ සමාජයේ ඒ යක්ෂයාට මොනවා කියලාවත් දන්නේ බීරියලියට වේනා ගායනා කරා වගේ කිසිම කැක්කමක් නැහැ. කිසිම හැඟීමක් නැහැ. ආගමික හැඟීමක් නැහැ. ජාතික හැඟීමක් නැහැ. ඉතින් හැඟීම තියෙන මිනිස්සු පුපුරනවා දඟලනවා කහිනවා. අමාරු වැඩෙනවා. ඔය කේමනන්ද සාන්ති ඉන්න කාලේ පණ්ඩිත සාන්තිට පෙස්නමක් ඇරියලු සාන්ත ආසවල් තන මෙහෙම ප්‍රශ්න වගේක් තියෙනවා. ඒ මිනිස්සු මෙහෙම කලහ කරගන්න. පඬිසදවලු ඒ නමල කලහ කරගන්න ප්‍රශ්න තියෙනවා. ඒ කේන්ද්‍රිත ගන්න ලෙඩක් හින්දා ওই නම කේන්ද්‍රිත ගන්න මොකටද කියලා අහුවා. ওই නම ලෙඩ නැහැ. ඒ මම මම බේරගන්නම් ඒක. අපි මේ අනුන්ගේ සීනිනේ කිරන්නේ. අපිට පුළුවන් හරියවත් කරන්නේ නැතුව අල්ලපු ගෙදර ප්‍රශ්න විසඳන්න හදනවා. දේශපාලන ආර්ථික ප්‍රශ්න. ඒ අපේ ගෙදර බංකොලොත් බව. Tamange ප්‍රශ්නකට විසඳ ගන්න බැරි. ප්‍රශ්නයක් ආවම දැක්කට නැදක් වගේ ඉන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ එතනම තමයි. නැහුණට නැහුණා වගේ. හැබැයි ඇහුණට නැහුණා වගේ කියලා හිතියට නොතලකා හැරලා නෙවෙයි සියල්ලම දන්නවා. මේ වෙන දේ මුලැමැදාග තේරම දන්නවා. ඔය කලබලකාරයෝ අයින් වෙන්න ඕනේ වැඩ පටන් ගන්න. කෙනෙකුට කලන් තුනට පස්සේ සෙනග වට කරගත්තොත් එimhe කන පැයෙන්න ගහලා එලවන එකයි තියෙන්නේ. මේ ලෙඩට හුස්ම වදින්න ඕනේ. දැන් කරන්නේ මොකද්ද? පළවෙනි බෝම්බේ ගහපු ගමන් සෙනග රැස් වෙනවා. දෙවෙනි බෝම්බේ ගහපුවම තේරම ඉවරයි. ඒකනේ දැන් යන ටැක්ටික් එකනේ. මේ පොලිසියෙන් කියන්නේ මොකද්ද බෝම්බ ගහපන් ඵලයල් යන්නේ කියලා බලන්න රේවකට ගලක් ගහන්න බෑ කියලා රැස් වෙනවද කියලා බලන්න කවදාකවත් නෑ උන් ගත්ත ගත්ත නන්නත්තා ඊට පස්සේ එකයි නේ මරනවා මරන්න පුළුවන් ඒ මහය කාට මොකද උනේ කියලා උන්ට ගුටි කාපේ කමකට රැස් වුණොත් රැල්ලටම දෙන්න පුළුවන් අම්මනයි මිනිස්සු කියන જાතියේ ගෙදර තමන්ගේ බැරිකමට තමයි ওই අනුන්ගේ සැප හොයන්න දඟලන්නේ අනුන්ගේ සැප හොයන ක්‍රමයක් තියෙනවා හැබැයි ඒකට ඉස්සෙල්ලා තමන් සැප විඳලා ආන්නේ විදිහට මේ අරූපී ආත්ම භාවයේ ආකින්චඤ්ඤායතනෙ කියලා කියන්නේ ඒ විදිහට ගණන් නොගෙන අඩු ගන්න පරිේශන මට්ටමේ ඉන්න පුළුවන් නම් ඊට පස්සේ ආ එකඟ වෙනවා නේව සංඥා නා සංඥා. ඒතර වරින් වර සංඥා තියෙනවා. වරින් වර සංඥා නැහැ. මේව සංඥානේ. ඉතින් මොකටද ඒකට gadu ගහන්නේ? සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති සංඥා තිබුණයි කියලා ආඩම්බරයකුත් නැහැ. නැති උනායි කියලා සුද්ධවන්තකමක් කියන්න යන්නෙත් නැහැ. ආකාශේ බලාකුළු තිබුණයි කියලා. ආකාශයට නම්බුවක් නැහැ. බලාකුළු නැහැ කියලාත් එත් නැහැ. නිසා බලාකුළු කියන්නේ වෙන එකක්, ආකාශය කියන්නේ වෙන එකක්, ඒ වගේම තමන්ගේ විවේකයේ කියන්නේ වෙන එකක්, සංඥා කියන්නේ වෙන එකක්. සංඥාවිල මොන නාටකවල නටලා ගියහමකෝ මේ එන සංඥාව නෙවෙයි නා යන්නේ. ආන්නේ විදිහට ඒ සංඥා සංඥා වශයෙන් දැක්කට පස්සේ නේව සංඥා නා සංඥායතනෙ කියලා කියන්නේ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැත්තත්. හැබැයි ඒක නෙවෙයි නිවන කියන්නේ. ඒකේ තාම තියෙනවා මේ භවයේ ගත ගම ගමන් කරන ගතියක් අපි ඉස්සරහට අහුම්කම් දෙන්න ඕනේ පොට්ටපාද සූත්‍රය අනුව සර්වඥාන්සේ කොහොමද මේ අරූපී ආත්ම භාව ප්‍රතිලාභයත් ප්‍රහාණය කරාට පස්සේ ක්‍රමයෙන් ඒ සියලු උපදීන් සියලු අනුසය ආශය අයින් කරගෙන මෙතෙන් යනකොට හරි ලේසි මිත්‍යා දෘෂ්ටි නැත්තම් ඊට ටික සුද්ධ කරන්න ඒ නිසා ආලාර කාලාරම උද්දකාරාම පුත්‍ර හිටියානම් බුදුන්සික පළවෙනි ධර්ම දේශනාවේදීම දැහැින වැඩ කොටසක් කරගනි. නමුත් ඒ ඇත්ත කලින් මැරිච්ච නිසා කරගන්න බැරි වුණා. නමුත් බුදුන්සේ අගය කරලා තියෙනවා. නමුත් මේ සූත්‍රයේදී කියනවා අගේ කරන්නේ ඒ අරූපී ආත්ම භාවය උපේලා ප්‍රතිලාභයක් ලැබලා ප්‍රහාණය කරන්නයි. ඒක නිසා ඉස්සෙල්ලා ඒක උපයන්න ඕන. උපේනකොටම දැනගන්න මේ උපයන්නේ ප්‍රහාණය කරන්නයි කියලා. ඉතින් මේක එක මිනිසෙකුට කරන්න අමාරුයි. මේ ප්‍රහාණය කිරීම පිණිස උපේනවා කියන එක හරිම අමාරුයි. ඒකට උපයන්න ධෛර්යයක් එන්නේ උපයන්න ධෛර්යයක් එන්නේ ඒක උපෞද්ධි ලෝගුවක් කරගන්න පුළුවන් නම් විතරයි. පදක්කමක් කරගන්න පුළුවන්. ඒ නිසා ආගම නෝ ලොකු බදක්කම් කරලා අපිට පලන්දන්න හදනවා. මේ අපි ලොකු මාන්නකාරකම් කරනවා. නමුත් ඒව උපයවුවට පස්සේ උදේ පාන්දර හෙන්න කුණු කෙල පිටක් වගේ අයින් කරනවා කියන එක ආගමට තේරෙන්නේ නැහැ. ඒක ධර්මයට තේරෙනවා. ධර්මිතාමේ කාර්සකල තියෙනවා. ඒ නිසා දැන්ට මේ කරගෙන යන වැඩවලට මේ ඉදිරිපත් කර කරුණු තමන්ට ආත්ම විශ්වාසයෙන් යුතු ඉදිරියට යන්න ශක්තියක් ධෛර්යයක් බලයටපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි මෙහිදී පැරණි චාරිත්‍රාක් විදිහට බණ ඉවරනට පස්සේ මේ බ්‍රහස්පතින්ද විතරක් ඒ ආසනයේ මිටගෙන අපි ධර්ම සාකච්ඡාවකට පෙළඹෙනවා. ඉතින් කාට හරි මේ ඉදිරිපත් කරපු ධර්ම දේශනා මතින් හෝ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය මතින් හෝ ඉදිරිපත් කරොත් හොඳයි කියලා ප්‍රශ්න ප්‍රකාශන ධර්ම මාතෘකා තියෙනවා සුදුසුයි කියලා හිතන එක මේක අවස්ථාව කරගන්නයි කියලා මම කරුණාවෙන් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා හිටිනවා. ස්තුති ප්‍රශ්නයක් අහන්න. සතිය තියෙනවා. සතියට හුස්ම තියෙනවා අහු වෙනවා. සතිය තියෙනවා හුස්ම තියෙනවා සතිය තියෙන බව දන්නවා හුස්ම තියෙන බව දන්නවා. ඊට පස්සේ තියෙනවා වෙලාව සතිය තියෙනවා හුස්ම නැහැ හුස්ම නැති බව දන්නවා. එතකොට හුස්ම තියෙන බව දන්න සතියට වඩා හොඳ එක නැත්නම් හුස්ම නැති බව දන්න සතියද? හුස්ම නැති බව දන්නේ සතියමයි. මේක සතිය වඩා හොඳ එකනේ. මේ තියෙනකොට පේනවා කියන එක නෙවෙයිනේ වැඩි. මේක නෑ නැති බව දැනගෙන මේක දිහා තාමත් හිත පවත්වන්න පුළුවන් නම් නොසලී පවත්වන්න පුළුවන් නම් සතිය පවත්වන්න පුළුවන් නම් ඒක උත්කෘෂ්ඨ සතිය. ඒක නිසා ආස් ප්‍රසවාසයේ පේ නැති වෙලාවේදී පවතින සතිය ශ්‍රේෂ්ඨයි. එතකොට එහෙමනම් මොකද්ද ප්‍රශ්නේ? මම මේ කියන එක පිළිගන්න ලෑස්ති නම් මොකද්ද ප්‍රශ්නේ? ඒ විදියටම සතිය ගැනම හිත නිතාම මෙනෙහි කරගෙන ඉන්නවා. සතිය ගැන හිතනවා කියවාම ඒක කක්කා. සතිය ගැන හිතන්නේ නැති වෙලාව. සතිය ගැන හිතන දැන නිසා තියුණා තියෙනවනම් හොඳයි නැත්නම් වඩා හොඳයි. ඉතින් හාමුදුර කෙනෙකුට ආර්දනා කරන්න කියලා පන්සලට මිනිස්සෙක් කිව්වලු ස්වාමීන් වහන්සේ අපේ ගෙදර 19කට දානයක් දෙනවා. 19ක් ඉන්න ඔබ වහන්සේත් වැඩියොත් හොඳයි. නොවැඩියත් හොඳයි. නොවැඩියත් වැඩියත් හොඳයි කිව්වා. මොකද කියන්නේ? වැඩියත් වැඩියත් හොඳයි කිව්වා. තේනවද? නෑ නොවැඩින එක වඩා හොඳයි. නොවැඩියත් වැඩියත් හොඳයි. ඉතින් හාමුදුරුවෝ තේරෙනවනේ ඇඳි මිටෙන්ද බෙදන්නේ ඇඳෙන්ද බෙදන්නේ කියලා. අර මනුස්සයා දැනගෙන කියනවා දන්නේ නැහැ නොදැන කියන සතියටත් ඔච්චරයි කියන්නේ. ආනපනේ තියෙනවනම් හොඳයි. වැඩිින්ද. නොවැඩියත් හොඳයි. වැඩියත් නොවැඩියත් වැඩියත් හොඳයි. අපි පුරුදු කරලා තියෙන්නේ මේ සතිය තියෙනකොට අරමුණ ධානය, ඒ අරමුණේ පවත්තන සතිය නෙමෙයි බබාගේ භාෂාවනේ. බුදුහාමුදුරු කියනවා උඹ බොහොම හිතාන ගියාට මෙතෙක් කලොත් උඹ ලණුව කාලා තියෙන. දැනුත් බලපන්. ඔකේ එක දිගට අඳින ඉරක් නැහැ. දැන් තන් වල තියෙන ලක්ෂපතර ටිකක් තියෙන. ඔක හිර කියන රේඛාවකේ නම දීලා ඒක ඇබ්බැහි වෙලා තියෙන්නේ මට. රේඛාවක් මේ ලෝකේ නැහැ. තියෙන්නේ ළඟ ළඟ තියෙන ලක්ෂ ටිකක්. නෝ කදාත් අතරමැද තියෙන හිස්තර දකින්න අපි හුරු වෙලත් නැහැ. අපි ගුරුරු අපිට අන්තට්ටු බලන්දලා තියෙන මේක රේඛාව කියපන්. ඉතින් දකින්නකොට අපි රේඛාව කියලා කියනවා. dot matrix වලින් print out එක කරන බලන්න තිත් ටිකක් විතරයි තියෙන්නේ. අපිට ඒක කයන්න වගේ වෙනවා, රයන්න වගේ වෙනවා. ඉතින් අපිට ඒකට තිත් ටිකක් කිව්වොත් එහෙම වැඩේ අබක්. දන්න පොඩි එකෙක් දැක්කම කියන්නේ මේක තිත් ටිකක් තියෙන්නේ කියලා. ඒක ලොකු ගේන ඩොක් මේක රයන්න කියපන්. මේක ටයන්න කියපන්. ඉතින් අර ටික වෙලා කරලා මැට්ට අරක් කරනවා. කාලා මේකට රයන්න කියනවා. බ්‍රාහ්මණ හතර දිනක් ඇවිල්ලා රජ කෙනෙකුට ඉතාම සියුම් සලුවක් පූජා කරා. පූජා කරලා සාය සභාවේදී ඒක දිගෑරලා හතර දිනාම ලස්සනට පෙන්නලා ඔක්කොටම කිව්වලු මේක ඉතාම වටිනා කියලා රජුරංග විශාල සල්ලි ප්‍රමාණයක් අරගෙන භණ්ඩාගාරේ ගිහිල්ලා. ඉතින් රජුර කරපොදී අර ඔක්කොම ඇඳුම් ගලවලා ඉතාම සියුම් ඇඳුම් ඇඳගෙන අස්වැක් පිටේ යනකොට මිනිස්සු ඔක්කොම බලන්න ඇඳුමක් තියෙන වාක්කක් පේන්නේ පුදුම සියුම් කියලා. පුටි එකේ කෙවලේ ඒ ඒ රජ්ජුරුව හෙළුවෙන් රජ්ජුරුව හෙළුවෙන් කළු. එතකොටලු කට්ටියට ඇහුවරනේ අර ලණු හතර දෙලා ලණුවක් දීලා තියෙන්නේ. රෙද්දක් කියලා වෙන්නලා තිනවා මෙහෙම මෙහෙම කරලා රජ්ජුරුවත් ඒක ඇඳගෙන ඇඳුම් ගලවලා දාලා ඇතැප් පිට යනවා. මම ඉතාලම සියුම්ම සළු ඇඳගෙන යන්නේ කියලා. පොඩි එකා හදන ඔගේ උන රක්කලා නැහැ රජ්ජුරුව හෙළුවෙන්. ඒක තමයි ලොක්කන්ටයි රජ්ජුරුවන්ටයි හෙළුව පෙන්නේ. අපි පොඩි උඩු කරන පචවල තරම තේරෙනවා. ටික ටිකක් ඇඳලා ඒකට රයන්න කියපන් කියලා. වෙන පැත්තකට යන්න කියන ටයන්න කියවා. ඊට පස්සේ කියනවා රට රහකපන්. මිති ඌ දන්නේ නැති රයන්නකට දහන විට ටයන්නකට රටක් ආයෝජනය කළා රට රකින්න කඩු අරගෙන ඉදිරියට යනවා. ඒකල කියන ජාතික වීරයන් වෙන්නේ ඌට අපි තම්ම නම් බොකුත් දෙනවා. කොයි දෙයන්නේ අපා. අපි මේ අපි ආසාර ප්‍රසාර දෙක කියලා. අනිවාර්යයෙන්ම එහෙම එහෙම තියෙන එකක් තියෙනවා කියලා ගියාට එහෙම ඉදිකට යන රේඛාවක් තියෙනවා කියන එක තමයි නිත්‍ය සංඥා. බුදුහාම කියනවා අල්ලගත්තට නිත්‍ය සංඥා කියලා. උතන් තියෙන්නේ අනිත්‍ය සංඥා. ඕක පේනකොට ඕකට හතුරුකම් කරන්න එපා. පේනවා ඕකට ආය වෙනම චීන කන්නඩියක් ඕනේ නැවත නැවත බලන්න කොහොමඩක්වත් ඕකේ යායක් නැහැ. ඔය දෙන්නේ යායට පෙන්නන ගතිය. තියෙන තිත් ටිකක්. අපි කැමති නැහැ තිත් ටිකක් කියලා කියන්නේ. අපි කැමති නැහැ ආස්වාස විතරයි පේන්නේ ප්‍රසවාසය පේන්නේ නැහැ කියන්නේ. අනේ එතකොට දැන් මොකද්ද තොවිලේ මොන මොන වස් කවි කිව්වොත් හොඳ මොන සෙත් කවි කිව්වොත් හොඳ පිරිත් නූල් ගැට ගන්න ඕන කියලා. මේ වඩා හොඳ එක පේන්නේ ඒකද? ඒකේ තියෙන බංකොලොත් භාවය පෙන්වන්නේ, ඒක පුස්කම පෙන්වන්නේ, ඒකේ අනිත්‍ය භාවය පෙන්වන්නේ. අපේ හිත කරප්පන්. අපේ හිතට හරි අපහසුකටපත් වෙන යකෝ මේ හුස්ම බලනකොට හුස්ම නැහැ. මේ ඕනෑම වස්තුවකට මයික්‍රොස්කෝප් එකකට දාලා බලන්න ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට තියනවාද කියලා ඔය. ලේ ටිකක් දාලා බලන්න ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට. ඕනේ ඝන වස්තුවක් දාලා බලන ඉලෙක්ට්‍රොමයික්‍රෝස්කෝප් එකට අල්ලන්න යමක් තියෙනවද කියලා? මොකක්වත් නැහැ. නමුත් ඒ ඝන වෙලා නම දුන්නාට පස්සේ අම්මා මේකට වැඩිය මේක ඝන මේක මේ රටේ මේක මේ රටේ ඉතින් පටන් ගත්තා. මොකද මේ එකම දෙයකත් එහෙම යායක් දෙනුවට තිබුණාට ඝන සංඥාව තිබුණාට ඝනයක් නැහැ. කලාපති. ඒක නිසා සතුටු වුණා නම් යම් දවසක අඩේ මලඟ ප්‍රසවාසයේ පේන්නේ නැති වෙලාවත් කැඩෙන්නේ නැති සතියක් තියෙනවනේ. ඒ සතිය ආශ්වාසයේ පේන සතියට වඩා හොඳයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න මතු කර කර දොස් කියන්නේ නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒකට වෙහෙස ගන්න ඕන ඒක මගේ අසපුරුෂ ගතිය. මොකද මතු කරලා දෙන්න ඕන අපිට මේ පොඩි කාලේ උගන්වපු පච ටික. ජීවිතේ වටිනාම කාලේ ඉස්කෝලේ ගිහලා ඉගෙන ගන්න පච ටිකක් තියෙනවනේ. ඕක මොන ජාය කෝවේ දාලා මම කොත් යන්නේ. ඕක අපිට සාප කරන අධ්‍යාපනඥයන් විසින් කන කෑමක් තියෙන. බුදුහමරොත් අධ්‍යාපනයක් දෙනවා. හැබැයි කවදා සත්‍ය වසන් කරලා නෙමෙයි උගන්වන්නේ. ඉතින් ඒ නිසා අර අර අධ්‍යාපනයේ කාගෙන ආවත් මේ හරියට පාඩමට යනකොට හිස්තන පේන්න ගන්නවා. නමුත් අර අපේ අර ඇලර්ජික් රියැක්ෂන් එකට නෑ මේක මොකක් හරි ඇති මේක පාඩුවක් වෙන්න ඇති මෙතෙන්දි මම මොකද කරන්න ඕන කියලා මම යන নানা ආකාර ගොඩ පෙර කර දෙනවා. ඇති හැටි දකින්න කැමතිත් නෑ. ඇති හැටි කියන්නෙත් නෑ. යෝගා උපාසක මාත්‍ය මෙහෙනාවන. ওই විදිහට කියන්න දන්නෙත් නෑ. කෙනෙක් ළඟට ගිහිල්ලා ඔක කිව යුත්තක් කියලා හිතන්නෙත් නෑ. කිවට පස්සේ මේ තරම් ගැඹුරක් තියෙයි කියලා හිතන්නේත් නැහැ. ඒ කෙනෙක් කියාවේ නම් ආශාස ප්‍රසවාස නැති වෙලාවේදී නූලක් ගැට ගන්නවා කියලා. පිට නූලක් ගැට ගන්න බලය. මට දිගටම ආශාස ප්‍රසවාස පේන්න නැත්නම් හයියෙන් හුස්ම ගනි. ඔය තමයි උගන්නේ. නමුත් මේ තියෙන තැන ඉඳලා නැත්තෙන්ට යන්නේ. ඝණයක් වගේ පෙන්වනට බොල්ලක් හිස්සක් මෙතන තියෙන්නේ. කෝම්බේ විතරයි තියෙන ඇතුළේ කුරුම්බ නැහැ. කියලා පෙන්වන්නේ මේ ගමන යන්නේ. ඒකට යන්නේ හැම වෙලාවෙම බලාපොරොත්තු සුන් වීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. යම කර්මොන් නැති වේද පවතින සතිය අරමුණ තියෙන සතියට වැඩිය හොඳයි. හොඳයි කියන්නේ නරක හොඳයි කියන්නේ. හොඳයි. ඔසු නැති වෙලාවේදී නැති බව දැනගන්න වටපිට ගිහිල්ලා බෑනේ. හරියට මේකට එල්ල වෙලාම ඉන්න බෑ. තියෙන වෙලාවේදී එච්චර සතියක් ඕනේ නැහැ. එතන නැති වෙලාවේ පවතින සතිය කියලා නිම කරන්න. නමුත් අපේ මනස කවදද මේක ජයග්‍රහණයක් විදිහට බාර ගන්න. ඒක වෙන වෙලාව කොයි වෙලාවෙ කොතනක වෙනවද කියලා කියන්න බෑ. ඒ පුංචි දෙයක් වෙච්ච ගම අපේ මොනසේ මනසේ පැහැදිලි ජනිර කවුලක් විවෘත වෙනවා. මේ ඝණයට ආයෙත් අල්ලගෙන හිටියට ඒක සංඥාවක් විතරයි. සත්‍ය මීටරේ වෙනස්. සත්‍ය කොච්චර අස්පනා පිට පෙන්න සංඥාව අයින් කරගන්න බැන්නම් අරක පේන්නේ පාඩුවක්, වැරදිල්ලක්, හුනියමක්, කාංකරච්චලයක්, අඳෝ අඳෝනාවක් අඬා හෝ ගාගෙන අයියෝ මට ආනපානේ හරියන්නේ නැද්ද? ඒකට වෙන භාවනාවක් පිම්බීම ඇකිලිම කරලා හරිය නැද්ද කියලා. මම ඒකට මෛත්‍රී භාවනා ටිකක් කරලා බලන්නද කියලා. කොත්තන හැරුවත් පොළොව පොළොවට වතුරට යන්න නම් ගල යනකම් යන්න එපා. තැන් තැන් වල වල වල හරහා හිටියල වතුර හම්බෙන්නේ නැහැ. ඉතින් මේක හම්බ වෙන උල්පතේ ලකුණක් කාගෙන අනේකයි තියෙන්නේ. තේරෙනවයි කියලා හිතනවා. මාට සැකයි. නාකි වැඩි අබ්බා නාකි වැඩි. පතරසේ බුදුහාමුදුරුවෝ මේ රස සංඥාවක් ගැන කතා කරනවා ඒක මේ ධර්ම දේශනාවට ප්‍රයෝගික කරගෙන කොහොමද මෙතනදී අනිච්ච සංඥාව නිච්ච සංඥාවක් කරලා තමයි මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. තියෙන්නේ අනිත්‍යත්වයේ ආශාස වෙනවා ප්‍රසවාසයේ පේන්නේ. කොටිම ආශාසයේ මුල මැදඟ තුන එකට පේනවද බලන්න පේන්නේ නැහැ. පේන්නේ මැද විතරයි මුලාග පේන්නේ නැහැ. ඔත් ඒක නැතිකම නෙවෙයි දැනෙන්නේ නැහනේ. හඳුනා ගන්න බෑ. අහුවෙන්නේ නැහැ. එතකොට අපිට අනිත්‍ය සංඥාවෙන් එකනට භාවනා කරනවා කියලා හිතනවා. අනිත්‍ය සංඥාට භාවනා කරන එකට පේනවා මේ මුල අහුවෙලා නැතුනට තියෙනවා දැනෙන්නේ මැද තියෙනවා අහුවෙනවා අග තියෙනවා අහුවෙන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රසවාසයට යන ඉතලා ඇත්තෙත් නැහැ දැනෙන්නෙත් නැහැ. ඉතින් ප්‍රසවාසය දැනුණත් නැතත් ඔය වගේ තමයි කියලා නිච්චා නිච්ච දෙක අහුවෙනවා. ආත්ම සංඥාව කියලා කියන්නේ මේක මගේ දෝෂයක්, සීලයක් නැතිකමක්, භාවනා දන්නේ කම කියලා Tamanට සාප කරගන්න. මම ඉන්නවයි කියලා හිතාගන්න. ආත්ම සංඥාව ඒක අසුභ සංඥාව කියලා කියන්නේ පේන්නේ නැති එක අසුභයි. හොඳට පේන ආස්වාසේ සුභයි කියලා පටලවා ගත්තොත් භාවනාවක් නැහැ. නමුත් බුදුරජාසේ තේරුම් කරලා තියෙනවා මේ සුභේ අසුභේ අසුභේ සුභේ මාරු කරන තමයි අපිට මේ ලෝකේ ලස්සන අවලස්සන හොඳ නරක හරි වැරදි කතාවක් තියෙන්නේ. නමුත් මූල ධර්ම වලේම සුභ අසුභයක් නැහැ. පටවි ධාතුවේ ගුරුසුකම තිබුණත් මෙලෙක් ගතිය තියෙනවා දෙකේම සුභ අසුභ නැහැ ගති. ඒවා භාව. ඒවා ස්වභාව. නමුත් අපිට ගොරෝසුකම සුබන සියුම්කම අසුබයි. ඒ අපි පටවන දේවල්නේ. ආන්නේ විදිහට මේ නාඩගමට මිනිස්සු ඇඳට සීමයියා සීමයියාම තමයි රජුරවන්ට ඇඳන්නේ. මේක දැන් ඇඳලා ඉන්නේ කියලා දන්නා ප්‍රශ්න නැහැ. ප්‍රශ්න තියෙන්නේ ඒකට සීමයියා රජ වෙනවා කියුවාම ටිකක් අප්සෙට්. සීමයියා නෙවෙයි මේ රජුරෝ ඉන්නේ කියාගත්තොත් නාඩගම රස බලන්න පුළුවන්. හැබැයි මේ ඉන්නේ සීමයියා කියලා දැනගත්තොත් අයියෝ ඕක ගස් ගෙඩි කඩ එක මොන රජ කන්දෝකට මේ උරුර ස්ටේජ් එකේ ඉන්නේ කියලා අපිට බුදුහාම කියන සාම සංඥා සංඥාව හරියට දැනගත්තොත් මේ නාඩගමේ රස බලන්න දෙයක් නැහැ. මේක නිකන් මේ විස්ස ඇඳුමක්. මේක රූපද නැටුමක් තියෙන්නේ. ඉතින් ලෝකයා hina වෙන නිසා ඔබ hina වෙයන් මේ වෙන කරන්න දෙයක් නැහැ නැත්තම් මේක ගන්න දෙයක් නැහැ. ඒ විදිහට මේ දස සංඥාවල්ම ආනාපානේ සංඥා දාසියක් විස්තර කරනවා. දීර්ඝ වශයෙන් සංඥාව, කෙටි වශයෙන් සංඥාව, එක ආනාපානේ. ඔක්කොම දැක්කට පස්සේ වෙනවා කොයි එක ඇත්තද කොයි එක බොරුද කියලා. 18 තන්නේ උනාට නම් අඳින්නේ කාමනේ. තන්නේ 18 නම් අඳින්නේ කානේ. කෝලපට අඳින්නෙත් ඒක. සීයකට අඳින්නෙත් ඒක. එක එක පද කීක එක එක වන්නම් ඇල්ල නැටුවට එකම තමයි අඳින්නේ. ඒ නිසා එක එක ළඟ 18ක් තියෙනවා අපි කට්ටිය ගාව කීයක් ඇද්ද? ඒ කාට එක රංගපා ගැනීමක් නෙමෙයි මෙතන කරන්නේ. මරණ වෙලාවේ රංගපෑම් බලපන්නේ නැහැ නේ. ප්‍රകൃතියට එනවනේ නිසා ඉන්න වෙලාවේ හිතන්නේ මේ ඉන්නකන් රඟපෑම වගේ නෙමෙයි මැරෙනවා. ඒ නිසා මේ බොරුව නැතුව ඇති හැටිය ප්‍රകൃතියත් එක්ක කටයුතු කරන සංඥාවක් තමයි. ඒක වැරදි වෙනවා අඩුයි. නොමග යනවා අඩුයි. නොමග ගිහිලා තියෙන අඩුයි. ඒකට කියනවා ප්‍රകൃති ජීවිතය. මවාපෑම් වලින් තොර ජීවිතයක. ඒකට සමාජයට යන පැත්ත තමයි පැත්තෙන් බැලුවොත් ওই 10න් එක තමයි කොයි වෙලාවක හරි. හරි ජොලි හැබැයි මූණට කරගන්න එපා. ලස්සනයි. ඒ කියන්නේ අපි ඒක හැම කෙනාම තාත්තික රංගපානවා අපිට දීලා තියෙන රෝල් එක. හැබැයි මතක නෑ නාඩගමක ඉන්නේ කියලා. හීනක ඉන්නකොට අපි ඒ කාන්දම හීන කාලනේ තියෙන්නේ. ගොඩාට පස්සේනේ තේරෙන්නේ. යඩේ. රෑ හීනෙන් වෙච්ච වැඩක් කියලා ඒ වගේ තමයි මරණ මොහොත වෙනකොට තොවිලි පානොත් බෙරේ පාළුවකුත් නෑ නඩපු තොවිලකුත් නෑ. ඉන්නකන් අනු මෙයා රංගපාගෙන රංග කියා පාගෙන රංගපාගෙන හිටියද ජීවත් වෙලා නැහැ ජීවත් වෙන්න උත්සාහ කරලා තියෙනවා තටමලා තියෙනවා දැන් නමුත් සතියෙන් ඉන්න මොහොතේ මම දැන් මෙතන අඩු ගන්න චිත්තක්ෂණය ජීවත් වෙනවා මිනිස්සෙක් වගේ ඒතකොට සංඥාවල බලපෑම අඩුයි නැති වෙන්නේ නැහැ අඩු වෙන අඩු වෙන යනකොට තමයි තේන ආයතර අවුරුදු 6කට පහළ පුංචි බබෙක් වගේ බොහොම සරල ජීවිතයක් බොහොම මේ පරිසරයට අනුව ඕන දෙයකට හැඩ ගැහෙන්න හදන නිසා මට මේ පරිසරය හදන්න ඕන කියලා හැඟීමක් එන්නෙම නැහැ. අවුරුදු 6 වෙනකන් එන්නෙම නැහැ. ඊළඟට තමයි අපි ලෝකේ කන්න පටන් අරගන්නේ. ලෝකේ විනාශ කරන්න පටන් අරගන්නේ මගේ හැඩියට ලෝකේ හදන්න හදනවා. ඉතින් ඉවරයි. අවුරුදු 6කට ඉස්සෙල්ලා ඒ කොල්ලයි තී කොල්ල හරි කියලා හරි තීරතට යනකොට කොයි එකකටත් මානසික කතාවක් ආපම කොල්ල දිහා බලනකොට වෙන යකෝ මූ ජොලියේ ඉන්නවා. ඌ මොනක හදන්න හදන්නේ? ඌ බලන්නේ ලෝකේ හැටියට හැඩ ගැහෙන්න. ඉතින් භාවනා කර කර ගියාට පස්සේ බලන්නේ තියෙන දෙයට හැඩ ගැහෙනවා මිසක් ආ. කරනවා විකාර වර්ගයක් කරනවා. ඉතින් අර උපන්නාට මේ ලෝ වෙනිනවා විනාශ කරනවා මිස ඒක ගහපා දෙන්නවක්වත් නෙවෙයි කරන්නේ. ඉන්නවට ඒ ටික කරගෙන යනවා. නමුත් ඒ කරන්නේ මේ ධ්‍යාන වඩනවා ධ්‍යාන අතරින්ද. ඒවා එකක් තමයි. මම දැන් මම උත්තරේ ප්‍රශ්නෙට උත්තර දෙනවාද කියලා මේ වෙනවනම් හොඳයි. හැබැයි උත්තරේ වෙනවනම් ඕක. තේරෙනවද? බදුලෙන් තේරෙනවද? නෑ නෑ ඒක මේ අරකට උපයෝගී කරගන්න කොහොමද නොදැන තත්ත්වයට උපයෝගී කරගන්න. ඉතින් ඒක දැනෙනවා කියන සංඥාවක් නොදැන්නේ කියන සංඥා මේ දෙකටම සංඥා වශයෙන් දෙකම සංඥා. අරකට වැඩි මේක හොඳයි කියන්නේ නැහැ. දෙකම සංඥා කිව්වහම නොදැනෙනවා කියලා හැඟීමක් තියෙනවනේ සංඥාව. දැනෙනවා කියලා සංඥාවක් තියෙනවා. මේකට වැඩි මේක හොඳයි කිව්වමන්නේ අපි අපේ මතයේ දාලා සංස්කරණය කරලා කර්ම රැස් කරගන්නේ. ත්‍යානි අම්මා හොඳයි කිව්වත් ඇරදී තාත්තා හොඳයි කිව්වත් ඇරදී ඒ නිසා නංගියේ මල්ලියේ පාසෙක දෙදෙනාම හොඳේ කියලා. කැයි ගෑණි දීලා හොටු ගෑණි ගත්තත් එකයි. හොටු ගෑණි දීලා කැයි ගෑණි ගත්තත් එකයි. කොයි ගෑණිත් එකයි. මේ ඉන්නේ කැයි ගෑණිත් එක කියලා ගන්නව ප්‍රශ්නේ නැහැ. දීලා ගන්න වෙන්නේ හොටු ගෑණි. ඉතින් ඒච්චරනේ. දෙකම සංඥා මොකද්ද මේ ආයසතුගේ මතයක් කියලා ගත්තා. මේ කියපු විස්තර ගොඩාක් කිව්වා. සමාජයට මාත්‍යර තේරෙන්නේ නැතුව ඇති. දැන් මේ සූත්‍රයේ කියන්නේ සිහියෙන් හුස්ම ගන්න. සිහියෙන් හුස්ම ගන්නවා බලන්න. එහෙම හුස්ම ගන්නකොට පිට වෙනකොට එක්ක ඒක දිගට කෙරෙනවා එක්ක කෙටියට කෙරෙනවා. ඒක දිගට හෝ කෙටියට හුස්ම පියෙන් ගන්නවා බලන්නේ. ඒක සබ්බකාය කියනකොට සම්පූර්ණ හුස්ම කැඩෙන්නේ නැතුව මුලසිට අග දක්වා හුස්මේ හෝ හුස්ම ගැනීමේ හෝ පිටවීමේ බලන්න කියනවා. මෙතෙන්දී අර හුස්ම ගැනීම යාට ගොරෝසුවට දීගලවට පේනවා. පිටගිරීම ඉතාම සියුම්ම කෙටියට සිදුවෙන අනුස්සතියම නිසා පේන්නේ. නිසා එයා ඉන්නේ සිහියෙන්. හුස්ම ගැනීම හෝ පිටවීම. එයාට පේනවා නම් හුස්ම ගන්නවා පිට වෙනවා පේන්නේ. පිට වෙනවා පේන්නේ නැති ඉතාලම සියුම් කෙටි හුස්මක්. එතකොට මේ දෙකම තියෙන හැටියට බලාගෙන ඉන්න පුළුවන් නම් මුලැමැදාග කියන්නේ ආරම්භයේ සිට අවසානයේ දක්වා ඒක එක්කෝ යාව සමාධියට ගෙනියනවා එහෙම නැත්නම් විපස්සනාවට ගෙනියනවා මොක හෝ වෙන්න බලාගෙන ඉන්න එකයි තියෙන්නේ එහෙම නේද ඔය කියන්නේ මේ මේ විස්තර කරන දෙන්නේ ආනපානේ හරහා ඒ සංඥා ටික වැඩ කරන හැටි. දීර්ඝ වශයෙන් ගත්තත් ඒක සංඥාවක්, කෙටි වශයෙන් ගත්තත් ඒක සංඥා. උඹට තියෙන දිග උනත් කෙටි උනත් බලන්න ඉබා. ඒ බැලිල්ලද කියනවා අමර බැලිල්ලක් යමක් නෙවෙයි බලන්නේ. තිබුණත් බලනවා නැත්තත් බලන නිසා විපස්සනා කියනවා. විශේෂ පස්සනා. අපි දැන් තියෙන දේවල් නේ බලන්නේ. නමුත් අපි දන්නේ තියෙන දේ පේන්නේ යමකට සාපේක්ෂව හිතනට සාපේක්ෂව තියෙන බව පේන්නේ ඒක අපි දන්නේ අපි සාමාන්‍ය ලෝකේ නම මෙතනදී හිතන පේනවා ඒත් බලනවා තියෙනවා නම් පේනවා තියෙනවා නම් බලනවා ගොරෝසු නම් තියෙනවා තියෙනවා බලනවා නැති බව තියෙනවා බලන හැබැයි බැලිල්ල බාවා දෙන්නේ ඒක බුදු වටක් ඒක මම කරන ක්‍රියාවක් පෙනුනා කියලා ආඩම්බර වෙන්නෙත් නෑ නොපෙනුනා කියලා පශ්චාත්තාප වෙන එකනේ සංඥාවක් බව දන්නවා මේ මොන උලිහිලි පෑම පෑවත් මේ සංඥාව බව දන්නවනම් අර සංඥා මේ සංඥාට වඩා හොඳයි කියන්නේ ගියොත් එහෙම ඒක මේ මොකද්දෝ මානසික ලෙඩක් නේ. දෙකම සංඥානේ. ආන්නේ බවට පත් කරන්න අපි කැමති අපි හිතන්නේ ජීවිතේට මොකද්දෝ යථාර්ථයක් තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් මෙතෙක් කාලයක් අපු ආනාපාන සංඥාව, වේදනාව සංඥාව එහෙම කියන එක නෑ වේදනාව කියනක සංඥා මාර්ගය විස්තර කරන්න පුළුවන්. රූපත් සංඥා මාර්ගය විතරම සංඥා කියලා වෙනම ස්කන්ධයක් තියෙනවා. එයාගේ වැඩේම ආලවට්ටම තමයි. මේ තියෙන එක මේකප් එක දාන එක. තියෙන විදිහට තියෙන්න දෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය මිනිහෙක් වේදිකාට කරලා රඟපාන්නේ නැහැ නේ එයා වේශ නිරූපණයක් කරනවානේ. ඒකනේ සංස්කරණය කරනවා කියලා කියන්නේ. එහෙනම් දැකලා තියෙනද නාට්‍ය රංගපාන වේදිකාගත කරන්න ඉස්සලා සාමාන්‍ය රංගපෑම් කරන පුරුදු වෙනවා. පුරුදු වෙනකොට සාමාන්‍ය අධිමනේ ඉන්නේ. නාඩගම නැහැ. නාඩගම නැහැ. ඒ උංග ධර්මයන්ද ගන්න එක ධර්මයන්ද කරනමයි රජුරොන්ට ඉන්නේ. එහෙම දෙකන නාඩගම අර ඇඳුම දැම්මට පස්සේ තමයි ඒක නාටකමක් වෙලා වේදිකාවට ගිහලා ෆ්ලෑෂ් ලයිට් දාන සවුන්ඩ්ස් දාගෙන ගියාට පස්සේ තමයි අපි රසවින්දනය කරන්න පුළුවන්. ඒකේ බුදුහාමර කියන මේ තියෙන දේ තියෙන දේ වශයෙන් නාටකමක් නැහැ. නමුත් මේ ආලවට්ටම තමයි සංස්කෘතිය කියලා කියන්නේ. මේ ආලවට්ටමන තමයි හැදියාව කියලා. ඒ ආලවට්ටම අපි මේක හොඳයි මේක නරකයි කියලා. අපි දාන අන්දන ආලවට්ටමන තමයි අපි ආදරය කරන්නේ. මූලික දේ ආදරය කරන දෙයක් නැහැ. ඒක පුස්සක්. ඒක නිකන් හිස් දෙයක් පිපිඤ්ඤා වගේ. පිපිඤ්ඤා වල දාන දුර්මේෂ නිසා තමයි රසෙන්නේ. ඉතින් ඒ වගේ අර පිපිඤ්ඤ පිපිඤ්ඤ වලට අඩු කරපුවාම මේ ගෑනිට බයින්න නැද්ද කියන විතර පිපිඤ්ඤ මාළ ඔක්කොත් උයා ගන්න තේරෙන්නේ නැහැ. පිපිඤ්ඤ උයන්ට බෑ රස වෙන්න රස කරන්න පිපිඤ්ඤ වලින් නෙවෙයි ලුණු වලින් මිරිස් වලින්. වැසූක සාත්‍රය කියන්නේ. මේ ලෝකේ රඟපානවා කියුවාට පස්සේ හොඳටම සංඥා ගැන දන්න එක සංඥා ගැන දන්න දක්ෂයාම තමයි වෙළඳ ව්‍යාපාර වලින් එකක්. වෙළඳ ප්‍රචාරය දැන්නේ පොරු තියෙන. ඒක කරන්නේ සංඥාවේ පටලවලා අපි මත් කරන එකනේ. ජනමාධ්‍ය කියන්නේ. තන්නේ කර සංඥාවෙන් කරණයක් උ. උන් හැබැයි කාලා ඉන්නේ. උන් ගොඩ ගන්න බැරි විදිහට කාලා ඉන්නේ. උන් ඒ මැදට අනික් කටියත් අත් කරනවා. ඇඩ්වර්ටයිස්මන්ට් කරන මිනිස්සු, ප්‍රතිගාමී සංඥා නිවුස් හදන මිනිස්සු. ඇදීම උදේ ඉඳලා හන මොනවා හරි එකක් අරගෙන අරකට මේකට කෑලි ටිකක් දාලා ටෙම්පරාදුව දාලා උදේට ආදෙනවා කොත්තු රොටි හදනවා. ජනමාධ්‍ය කියන්නේම කොත්තු රොටියක්. අතරින් මෙතනින් කැලිකොල කටකටස් කරකටස් කරකටස් ගාලා හදලා දෙන එක. ඉතින් ඒක අයින් කරුවට පස්සේ තෙලුයි පිටි තමයි. තෙල්පෙන් යත්තන් කවුන්ට පංජන් කිව්වා වගේ අන්තිම බලනකොට තෙලුයි කැවුයි බෙව ටිකක් තමයි ඒ අර කැවුමයි මේ කැවුමයි කොයි කැවුම කිව්වත් තෙල්පෙන් දෙක තමයි. දෙකම අගුණයි. ඒ කැවුම් අම්මා රසයි. හරිසෝ. ආදයාගේ කැවුම හොඳයි මෙයාගේ කැවුමට වැඩියි. ඒ ඔක්කොම තියෙන තෙල්පෙන් දෙක තමයි. ඒ බුදුහාමරට තෙල් පැණි දෙකට අස් කරපුවාම කියනවා කිසිම රසයක් අඳුනන ලස්සන ජීවිතේ බුදුහාමරට නිකම් ගියේ සායන තිත්තකට වතුර ගැවුවා වගේ හරි දවුත් වැඩක් කරන්න කියලා. අනේ සීලව සාසුන් වහන්සේලා අතර බුදුහාමතුරු නිකම්ම නිකන් හේ බාලයක්. අනික් සාසුරු එහෙම නෙවෙයිනේ මොන මොන හරි ටිකක් නත්තල් පප්පා කෙනෙක් ඉන්නවා. මොන මොන හරි තියෙනවානේ. අපේ බුදුහාමතුරු හිද්දා සාවුල කුමාර ඉපදිලා ඕන් ගෙදරින් පැනලා ගියා. ඔන්න ආදර්ශේ. ඉතින් අර මිනිස්සු බයිනවා. අපේ බෞද්ධෝ කන වාචිකේ අපිටත් කියන්න පද දෙක තුනක් නැන්නේ මොකක් කරන්නේ නත්තල් පප්පලන දවල දැන් කරන්නේ සරස්වති පූජාවක් කරනවා එතන මහා මායා පූජාවක් කරනවා මොනවා හරි කරලා අර අර සංඥා ටික මේකට දාගන්න හදනවා කොරන පැත්තේ බුද්ධාම දිහා බලනකොට ඒ ජාත්‍යන්තර බුද්ධාම දිහා බලනකොට තන්නේ කර කොම්බේ විතරයි මොකක්වත්ම හරපද්ධතියක් නැහැ ඒගොල්ල අපිට හරියට බයිනවා මේ කිසිම සේවයක් කරන්නේ නැතුව මේ අරණ්‍ය වලින් බුද්ධාගම කරනවා වෙසක් කරන්නේත් නැහැ වෙසක් කුරුපත්ති පවත්න්නේත් නැහැ දහම් කතික තර්ක පවත්න්නේ නැහැ මොකක්වත් නැහැ කියලා හරියට වයින් මොකද අපි අර සංඥා උප්පන පුප්පල දෙන්නේ නැති නිසා ඉතින් ඒ නිසා බදුල්ලා වුණත් එන එක ලොකු දෙයක් අයියා අප කීය පන්තල් පහු කරන් දෙන්නේ මෙතෙන්ට එන්නේ එනකොට ඕන එකට ගියා නම් මේට වැඩි ජොලි නැද්ද එහෙනම් දැන් දාන දෙන්නේ මිනිස්සු කොළඹ ඉඳලා එනකොට ওই දංකද අරගෙන පන්සල් කීයක් පහු කොයි පන්සලකට දුන්නත් බාර ගන්න නැද්ද එපයියේ ඉන්නේ. ඉතින් මිනිස්සු මේ කැලේකට ඇවිල්ලා දානයක් දෙන්න හදනවා කිව්වම අපිට වැඩි කැලේ ලුණු නැතිව මිනිස්සු කන්නේ ඈ ලුණු නැතිව කන්නේ මේ කරන්නේ හරි ඉතින් ලුණු ලුණු ලාභයිනේ අපා ඉතින් මිනිස්සු මේ ඇවිල්ලා දෙනකොට මට හිතෙනවා අපිට වැඩි ලොකු හැංගීමක් තියෙනවා මේ යකුන්න මේ මේ මෙච්චර දුර දිග ගෙවාගෙන ඇවිල්ලා ඉහෙන් කරින් ඇවිල්ලා හදලා දෙනකොට උද්දුම වටිනාකමක් තියෙනවා මොකද අපි මේ අර මේ හඳුනා ගැනීමක් හෝ හඳුන්වා දීමක් කරන්නේ නෑනේ. සංඥාගෙන නෑ. ඔබට මේක හොඳයි නම් හොඳයි උඹ හොඳයි. ඔබ හොඳ නැත්නම් හොඳ නෑ උඹ හොඳ නෑ. එච්චරයි. ආයේ මේ අපිට මේ කායවත් ආයේ ටෙම්පරාදු කරන්න ආලවට්ටම් දාන්න පේස්ට් එකක් අලවන්න ඕන කමක් නැත්තේ. හරි ජොලි ජීවිතේ රියදමත් අඩුයි. එනේ කයනවා නැති කයනවා. ඒක තමයි මේ ආලවට්ටම ගැලවීම, වෙස්මුණ ගැලවීම ඒ ඒ රූපලාවන්‍ය ගැලවීම තමයි දසඤ්ඤා සූත්‍රයෙන් කරන්නේ. එතකොට ජීවිතය කියන්නේ ලෙඩක්. අලුත් ලෙඩ වෙන්න දෙයක් නැහැ නෝක. අපි ගිරිමානන්ද සාන්තර ලෙඩ වුණා කිව්වට බුදුහාම කියන්නේ ජීවිතය කියන්නේ ලෙඩෙක් මහල්ලෙක් මොකද පැහිද්දක් තමයි. ඒක මොකක්ද ජීවිතය කියන්නේ උකට අසවල් ලෙඩේ මේ ලෙඩේ කියලා නන්දාන පිස්සුයිචි දොස්තරලා. දොස්තර නැත්තම් කිසි ලෙඩක් නැහැ ඔක්කොම දින එකම සංසාර රෝගේ. ජාති ජරා ව්‍යාධි මරණ. ඕක නැති කරන්න පුළුවන් එක දොස්තර කෙනෙක් ඉන්නවද කියලා? ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුකම අංගලක් එහාට කියලා නේද ආතරේ. ඒගොල්ලෝ යතරමෙද කැරිබ දාගෙන කඩාගෙන කුට්ටිය කඩාන කරනවා. බුදුහාමුදුරු දුන්නේ සත හට වෙන භව දුකට වේදාන. භව රෝගෙට ඔසුවක් සොයනානිය. ඒ නිසා මේ සංඥා තමයි අපි මේ එක එක තාන්නමාන ඩිග්‍රී අනම්මනම් කියන නියවගන්නේ තාන්නමාන වලට. ඔක්කොම හුදු හීනයක්, මායාවක්, බිරිඟුවක්, බුදුහාම කියන්නේ මිරිඟුවර තමයි සංඥා සීමා මේ සමාන කරලා තියෙන්නේ. හොඳයි අපි පැය භාගයකට කිට්ටු ප්‍රමාණයක් කරගෙන තියෙනවා මේ සාකච්ඡා ස්වරූපේ මම හිතනවා වෙන ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න ප්‍රකාශන අදහස් නැහැ කියලා. ඒ නිසා අපි ඊතාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමෙන් අපි මේ දේශනා ශ්‍රවණ සැසිවාරය සමාප්ත කරමු. ittavata චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා තාචගම්මේ සම්බතම් පුඤ්ඤ සම්පදං භූතා අනුමෝදන්තු එත්තාවතාචගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තික අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං